අද අපි කවුරුත් දන්න පරිදි වැඩසටහන් නිමාවේ වගේ අවසාන ධර්ම සාකච්ඡාව. ඒකට කවුරුත් වගේ මේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් අපි වැඩසටහනේ මොකක්ද කියන්නේ සම්මුති නිමාවට ඉස්සල්ලා පුරුදු පරිදි ප්‍රශ්න දිගේ මේ ඉදිරියට ගිහිල්ලා ඒ අනුව ධර්ම සාකච්ඡාවේ අවසානයේදී වැඩසටහන් නිමාව සටහන් කරනවා. පළවෙනි ප්‍රශ්නේ බන්ති අපිට සුම්මයිරි ගැන ටිකක් කියලා දෙන්න. සිම්මයි කියලා කියන්නේ අතට දෙමළ වචනයක් නිකන් ඉන්න කියන. just being කියන එකට තියෙන සිංහල දෙමළ වචනයක්. ඒක කියන්නේ කාටද බයිනකොට. මේ කවුරුත් ළමෙක් දඟ කාන් කරනකොට සුම්මයිදී කියන්නේ නිකන් හිටපන් කියලා. එයාට ඒක මේ තිරුවන්නමලේ හිටියා රමණ රමණ මහරිෂි කියලා 1940 ගණන් හරි 50 ගණන් හරි නැති උනේ මෑතකදී හිටපු හොඳම මේ ඉසිනාන්ත කෙනෙක් එයා මුළු අද්වෛත වේදාන්තය කියලා ද්වෛතය කියලා කියන්නේ දෙකක් තියෙනවා. හොඳ නරක හරි වැරදි ඇති. අද්වෛතය කියලා කියන්නේ එහෙම එකක් නැහැ. බේස් එකේ මොකක්වත් නැහැ කියන එක. අද්වෛත වේදාන්ත උගා කුපනිෂද් වලින් හදාගත් එකක් නැත්තම් අපේ ඔය ਸਰවඥාසිකේ ශූන්‍යතාවයට බොහෝම කිට්ටුයි. ඉතින් මේ මනස ඇත්තටම කියන වචන වලින් බලනකොට නම් පේන්න තියෙනවා සෑහෙන අවබෝධය ලැබලා තියෙනවා. එයා ලිව්වා මැරෙන්න කිට්ට වෙලා මේ බයිබලයේ විතරයි පොත් තුනක්. මුළු පොත් තුනටම නම ලා තිබ්බේ සුම්මයිට කියන එක. මම තියලා තියෙන සුම්මයිදී මේ නිකන් ඉන්න පුරුදු වෙන්නේ කියන එක. ඒක තමයි ෆිලොසොෆි එක. ඉතින් මේක මේ මේ අපේ සුම්මයි කියන තනි කර දෙමළ වචනයක්. සිංහලයේ අපි සඳහන් කරන්නේ සිංහල නෙවෙයි තේරවාදී අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. මේකට සමාන වචන දෙනවා නම් සාමීච ප්‍රතිපන්න, අරණ ප්‍රතිපදා, අර්පණක ප්‍රතිපදා, අවිරුද්ධ ප්‍රතිපදා. මේ ඔක්කොම අපේ මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන වචනේ ඉතින් මේක තේරවාදයේ ඉතාමත්ම ගැඹුරින්ම සඳහන් වෙන දෙයක් මේ දෙයක් දැකලා නොසලී එක. දෙයක් දැකලා ඒකට සම්බන්ධ නොවි ඉන්න එක නිකන් ඉන්නවා කියනකොට සාමාන්‍යයෙන් වෙන්නේ කම්මැලිකමට නිකන් ඉන්නවා වගේ කියලා. එහෙම නැත්නම් හිතුවක්කාරකම් නොකර නිකන් ඉන්නවා කියන එක. සංස්කාර පැත්තෙන් බලනකොට අපි කරන හැම දෙයක්ම හිතුවක්කාරකමක් තමයි. හිතලා කරන සෑම දෙයක්ම හිතුවක්කාරකම සිද්ධ වෙන හැම දෙයක්ම සුන්දර දෙයක් කිසිම කෙලෙසයක් නැහැ. ඉතින් මේ සුම්මයිදයකට පුරුදු කරනවා කියන එක ලේසි නෑ. හරි අමාරුයි. කෙසේ නමුත් අපි අවුරුදු 2600ක් ඔය විවිධ තරඟකාරීන් අතර තේරවාදී නොසලී අපිට තේරෙන්නේ නැත්තාලට යටින් යන්නේ සුම්මයිදේ තමයි. කවුරු මොන જાතියෙන් දිනු වෙලා ප්‍රසිද්ධ වෙලා කෑකෝ සංඝහුවත් තේරවාදී දන්න කෙනා කිසිම කලබලයක් වෙන්නේ නැව පිළිගන්නෙත් නැහැ. නොපිළිගන්නෙත් නැහැ. තමන්ගේ ප්‍රතිපදාව එහෙම අරගෙන යනවා. කිසිසේත්ම මේ සංස්කරණය සකස් මොනවද කියන්නේ සංකර කරන්න ඒක. ඒ නිසා මේක හරි අමාරු සුම්මයිද කියලා කියන්නේ නිකම්ම නිකන් අත් දෙක පොරවන ඉන්නවා කියන එකක් නෙවෙයි. ඉදිරිපත් වෙච්ච ඕන දෙයක් කරනවා හැබැයි කවදාකවත් චේතනාපූර්වකව නෙවෙයි. මම මේක කරමි වැඩි අධිෂ්ඨාන මොකක්වත් නැහැ. පැමිණිච්ච දේ කරනවා. ඒක සඳහා උපරිමයෙන් කරනවා. ඒ කියන්නේ efficient කිව්වහම 100% efficient. හැබැයි එළඹිච්ච දෙයක් නැත්නම් ඒ විදිහටම මොනවක් කරන්නද ගිල සමාධිගත වෙනවා විවේක වෙනවා උපේක්ෂාගත වෙලා ඉන්නවා මේ දෙක අතර සම්පූර්ණ පරාසයේදී මුළු මනුස්ස මනසම පිපෙනවා මෙහෙම නැත්තම් මනුස්ස මනස පිපෙන්නේ මනුස්ස මනස දන්නේ ඒ තමන්ගේ වෘත්තිය විතරයි ඉන් එහාට දන්නේ නැහැ ඒ තරම්ම කොටු වෙනවා මේ द्वේතාවයේ මත අද්වෛතයට ගිය ගමන් මනස 100%ක්ම සම්පූර්ණ මොබිලයිස් වෙනවා හිතා ගන්න බෑ ඒකට පුද්ගලයා නෙවෙයි වැඩ කරන්නේ ධර්මතාවයක් වැඩ කරන්න පටන් ගන්න පරිසරයට අනුව කින්නක් කවනවා වතුර ගෙනත් දානවා තිබහක් කවනවා වතුර ටිකක් දෙනවා එච්චරයි. ඒ නොලෙජ් එකට කියන්නේ මේ යුනිවර්සල් කොන්ෂස්නස් කියලා කියන්නේ. අපි ප්ලග් වෙනවා යුනිවර්සල් කොන්ෂස්නස් එකට වෙන්න ඕන දේ වෙනවා. තව කියනවා මේ knowledge from the ආකාශ library කියලා. ඒ කියන්නේ සියලු දිනාගම උත්තරම දැනුම එකතු වෙච්ච ලයිබ්‍රරි එකක් තියෙන ආකාශේ කියන්නේ ආකාශ ලයිබ්‍රරි කියලා. ඒකට ඕන දෙයක් ඒකෙන් ටැප් කරලා ගන්න පුළුවන්. හැබැයි ඒකට තමයි සම්පූර්ණ නොකිසිවෙක් බවටපත් වෙන්න ඕන. තමයි කිසිවෙක් වශයෙන් එතෙන්ට යන්න බෑ. මම මාගේ ගති තියාගෙන ඒ කොන්ෂස්නස් මයින්ඩ් එක කොන්ටැක්ට් කන්ටැක්ට් කරන්නත් බෑ. ආකාශ ලයිබ්‍රරි එකට යන්නත් බෑ. තමයි නොකිසිවෙක් බවටපත් වුණොත් සුම්මයිරි වුණොත් ඉබේ මේ බ්ලෙසිං එක නැත්නම් ඒ ප්ලග් පොයින්ට් එක හම්බ වෙනවා. ඒ නිසා ඔක්කොම අයින් කර දැන් අපි මේ හොඳ නිින්දකට පස්සේ අවදි වෙනකොටම හිතේ තියෙනවා පුදුමාකාර විවේකයක්. ඒකෙදි මොකෙක් අදිනකොට අපි වටපිට බලලා මේ මහා සෙන්ටරේ ප්‍රොම්ලිද ඉන්නේ නැත්තම් ලන්ඩන් පොලිසිය හරිද එහෙම නැත්තම් කොහෙද ටක්කාලා අල්ලගෙන අරක දාගන්න. දාපු ගමන් වේරුම් කරයි. ඊට පස්සේ මම ඇසියුම් කරනවා. අවදි වෙනකොට අවදි වෙන්නේ කිසිම මමෙක් නෙවෙයි. ඉතින් අපි කරන්නේ ඕරියන්ටේෂන් එක අරගෙන ටක් ගාලා ඉක්මනටම කරන්නේ ආබෝ මේ මම එස්ටැබ්ලිෂ් කරගන්නවා කෙරුවට පස්සේ තමයි ඇඳෙන් බයි. ඒ කියන්නේ අපිට ඒ අර යුනිවර්සල් කොන්ෂස්නස් එකට යන්න කිසිම සුසුකමක් නැහැ. කොයි වෙලාවෙත් කරන්නේ ඇසියුම් කරන එක තමයි. කොයි වෙලාවත් කියන්නේ විරුද්ධ වෙන එක තමයි. අපි මේ සබහා ධර්මයේත් එක්ක විරුද්ධ වෙන ගැටුම තමයි පරිණාමය කියන්නේ. ඉතින් ඒ වගේම එකක් තමයි විද්‍යාත්මක දිනු ඔක්කොගෙම තියෙන්නේ. අරගෙදි මොනම දෙයකටත් විරුද්ධ නැහැ. ඒකට කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදා. ඒක සඳහන් වෙනවා ජාතක කතාවල පළවෙනියම තියෙන ජාතකයේ අපන්නක ජාතකේ අපන්නක ජාතකයේ මේ අපන්නක කියන වචනේ තාම බෑ අපිට විස්තර කරලා දෙන්න. ඒ නිසා කියන්නේ අවිරුද්ධ කියන වචනේ. මට හිතෙන්නේ අපන්න කියන්නේ නොපත්. තාම දෙයක් පාඩපත් වෙලා නැහැ. බේසික් සිටුේෂන් එකමයි ඉන්නේ. දෙයක් කෙනෙක් පාඩපත් වෙලා නැහැ. මේ එහෙම නැත්නම් නිලයක් මොකක්වත් ඇසියුම් කරන්නේ නොපත් තත්ත්වේ. ඉතින් ඒක තමයි අපේ බේසික් එක. අපි නිවන් දකින්නවා කියලා කියන්නේ ආයෙත් එතෙන් අපි ගිහිල්ලා දී වෙලා යන එක තමයි. අතරමැද අපි කරන්නේ ඇසියු කරනවා. මම ස්ත්‍රියාවක්, මම පුරුෂයෙක්, මම හාමුදුර කෙනෙක්, මම දන්න කෙනෙක්, මම නොදන්න කෙනෙක් කිය ඒ ඇසියු කරන්න කරන්න අපි කොටු වෙනවා, රට වෙනවා, පුතක් දැන වෙනවා. ඒ ඔක්කොම නිකන් සායමක් විතරයි. ගන්න දෙයක් නැහැ. බේසික්ස් වලින් අපි අතර කිසිම වෙනසක් නැහැ. කියපු ගමන් ඔක්කොගෙම මනුස්සකම මත වෙනවා. යුනිවර්සල් කොන්ෂස්නස් එක කියනවා. කෙනෙකුට කෙනෙක් හානි කරන්නේ නැහැ ඒකට. මේ සිප පැනදගෙන ආලිංගන කරන්නෙත් නැහැ කලයුත්ත කළා නතර. එතකොට හැම කෙනෙක්ම අම්මෙක් සහ දරුවෙක් අතර සම්බන්ධතාවය විදිහට තමයි ඔක්කොම පේන්නේ. ඒක වෙන්න සුම්මයි තියෙන්නේ. ඉතින් මයින් අහන්නේ කරන්නේ කොහොමද කියලා. මම ටිකක් කියලා දෙන්න කියලා කියනකොට නම් ওই ටික තමයි කියන්නේ. මේක මේ මම දන්නේ මට ගිහි කාලෙමයි අපිට උදව් කරපු ඒ ගිහි කට්ටිය කිව්වේ simple living high thinking. පුළුවන් තරම් සරල ජීවිතයක් ගත කරන්න මනස තියාගෙන ඉන්න තමන්ගේ විවේකයේ සඳහා අරකටයි මේකටයි අරයටයි මෙයාටයි කුලියට දෙන්න එපා දවස. බොහොම සුළු දෙකකින් යපේ. එන්නේ මං කියන්නේ කඹරන්න එපා කියලා. මොන දෙයකටවත් කඹරන්න එපා. බඩ රස්සාවට කීයක් හරි හම්බ කරන්න ඕනේ අපි ගිහිල්ලා. ඒක ඉවර කරලා දැම්ම ඇවිල්ලා Taman road දෙයක් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ සල්ලි වලටයි, ලාභෙටයි, සත්කාරෙටයි, නම්බුනාමෙටයි දඟලපුවාම දෙපැත්ත පත්තු කරපු පිටිබන්දම් වගේ නිකන් උණු වෙලා නැහැ. මේ වෙයිද ඉන්න බෑ මේ වෙයි තියෙන්නේ පුළුවන් තරම් ප්‍රෙෂර් එක දාලා නිකන් එන මිනිහටත් ඉන්න දෙන්න. අපේ ඒකයි ලේසිනස් එකයි කොහොමද රසේ සමහරක් ඇයි ඉන්න ඒ විදිහට යම් හම්බු කියන්නේ ඉන්නවා. බට් ඒකට කවදාවත් ඇක්ටිව් වෙන්න බෑ. That is their datum. මෙයාට දෙකම පුළුවන්. අර සම්පූර්ණ මොනවක් කරන්නතෝ රොක් එකක් වගේ ගලක් වගේ ගහක් වගේ ඉන්න පුළුවන්. සම්පූර්ණ බෲස් ලී වගේ අට දාලා ගහලා තරු ඇඳලා ගහන්නත් පුළුවන්. කිසි වෙනසක් නැහැ. ඒක තප්පරෙන් ගහ කාරණේ මරන්න කිසි ප්‍රශ්න නැහැ. මේ දෙකටම පුළුවන් අවශ්‍ය දේ කරනවා. කම්මැලියට කවදාකවත් අතෙන් යන්න. කම්මැලිය ඉන්නේ ඒක ඒක ක්ලීවේජ් එක හිර වෙලා එයා උඩට ගන්න බෑ. අර හැකියාව තියෙන නිසා මේ සබතනසෙත් එකතු කීපවතාව වෙලා තිනවා සබතනසෙ මුලින් කියනවා නෑ අවශ්‍යතාවයක් නැහැ කියලා අහගෙන දිගින් දිගට ප්‍රශ්න අහනවනේ එතකොට දෙනවා මොනවක්වත් නැති වෙන්න ආයෙ ඉතින් මිනිහට ඔක්කොම නැති වෙන්නේ. ඒකම තමයි ඔය මේ මාෂල් ආර්ට්ස් වලත් තියෙන්නේ. මාෂල් ආර්ට්ස් වලත් තියෙනකොට කැලේ ජීවත් වෙන හාමුදුරු ඉන්නකොට ඉතින් හොරු වෙනවලු එක්ක ඔත්තු ගන්න නැත්තම් තියෙන දේවල් වැන්දි හාමුදුරු කියනවලු. මයිලගේ ජීන්නේ මේ සිවුරයි පාත්‍රය විතර මොනවත් නැහැ. ඉතින් මෝ සතුටින් ඉන්න නිසා හොරා හිටනවලු නෑ නෑ කොහේ හරි සල්ලියක් හම්බ කරලා හොරකම් කරලා තියෙනවා. ඉතින් කියනවලු නෑ. ඉතින් ඒ වුණාට අර පීය වෙන්නගෙන ඉතින් අනම්මනම් දඟන්න කියන කලබල වෙන්න එපා. මයිලක මොනවත් නැහැ. තුන් සැරයක් කිව්වට පස්සේ ඇහුවේ නැත්තම් ඒ සෙන් මාස්ටර්ලා ගාව කියන්නේ කට්ටිය තොප්පි ගලව බිම තියලා දීපුවම එකක් කබරාව ගැටෙන්න ගන්න. හතරවෙනි වතාව. ඒ තමයි මාස්ටර්ලා. ඒක තමයි ඔය බ්‍රූස්ලා නිකන් බුම්බන්ඩ ආයුයි ගන්න කියලා මැටලා කියේ. මේක ගහන්න තියෙන ගන්න නෙවෙයි. අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්න එයාගේ පෙනේ වගේ සම්පූර්ණ විස සහිතව තියෙනවා. ආ කතා කරන්නේ නැහැ මේ එතකන් කියනවා මොනවත් කරන්නේ නැහැ ගන්න දෙයක්වත් නැහැ. කරදර වෙන්නේ නැතුව ඵලයක්. ඉල්ල ඉල්ල කියනනම් තුන් සැරයක් ඉතින් දෙනවා ආහාරයට නෙවෙයි. ඉතින් දෙකම වැටෙන්නේ සුම්මරි වලට තමයි. අර සම්පූර්ණ අර ක්‍රියාකාරීත්වය එයා ඉල්ලගෙන ගන්න එකක් දෙනේ ගන්න එක. ඒකටත් හැකියාව තියෙනවා. සම්පූර්ණම ගහක් වගේ එහෙනම් ගලක් වගේ කරපන් ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒ පරාසය අපි කවදාකවත් අත්විඳින්නේ නැහැ. අපිට ඒ කියන්නේ මනුස්ස ජීවිතේ අපි සම්පූර්ණ දැන් මේ ස්ටීරියෝටයිප් වෙලා තියෙන්නේ. එක වැත්තකට ගිහිල්ලා ඒක විතරමයි දන්නේ ඒක ගැන කන්ටකම් කී කිය ඉනවා එකක් දැනගන්න නිසා කොච්චර ප්‍රදේශයක් වැහිලා යනවද කියන එක අවබෝධ කරනකොට අපිට මනුස්සකම නැහැ දැන්. මනුස්සකම තියෙනවා හැම කෙනා ළඟම ඒ කැපැසිටි එක තියෙනවා. අපි උගත කියන එක ළඟයි මෝඩයා කියන එක ළඟයි පිරිසුදු ඉන්න මනුස්සයා ළඟයි අපිරිසුදු ඉන්න මනුස්සයා ඔක්කොම මනුස්ස මනසේ තියෙන හැකියාව තියෙනවා. නමුත් අපිට උගන්ලා තියෙන ක්‍රයිටීරියා වල හැටියට අපි වර්ගීකරණය කරන්න ගිහිල්ලා අපි ඒ අපේ වර්ගීකරණය කරන කිරීම නිසා අපි වර්ගීකරණය වෙලා අපි අල්ලගත් එක අල්ලගෙන හිර වෙන එක තමයි කියන්නේ ගැන ඉතින් කියන්න තියෙන සෝරි කියලා තමයි. ඉතින් කියන්නේ දැන් මොකද ඒ තරම් අපි ආසයි අපේ රුචි අරුචිත්වය බදාගෙන මැරලා යනවා. කවුරුත් ඇවිල්ලා වෙනස් දෙයක් වෙනවා දකින්න අපි කියන්නේ ඒක කාලකණ්ඩිකමක් අබැක්කයක්. එන දේ තියෙන සුන්දරත්වය දකින්නේ නැහැ. ලෝකේ සිද්ධ වෙන්නේ වෙන්න ඕන දේවල් ඒකට ලෑස්ති වෙනවා නම් අපි අලුත් වෙනවා. එහෙම නෙවෙයි. ඒව නරක දේවල්, අභාග්‍ය සම්බන්ධ දේවල්, කම්මැලි දේවල් කියලා පැත්ත කර කරලා අර මොනවද සැප කියලා මොනවද පොඩි පරාසයකට හිත හදාගෙන හරි මේ කන්ඩිෂන් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් බිනම්ඩ්, කැලස්. අපිට අනිත් පැත්ත ෆීල් වෙන්නෙම නෑ. අපි ඒ තරම්ම අනිත් පැති වලට හරි මේ හරි කැලස්. ඉතින් ඒක කවුරු ඇවිල්ලා කිව්වත් අර අර අර දන්න මේ සීමාව ඇතුළත තමයි දාගන්නේ 40 පෙන්නට පස්සේ කාටවත් වෙන දෙයක් නෑ. 40 වෙනකන් අලුත් දේවල් වලට මිනිස්සු කැමතියි. 40 පෙන්නට පස්සේ ඌ මේ දොස්තරලා කියන්නේ 40 පයින්නකොට මැරෙන ලෙඩේ තේරෙනවා උට. මේ එක්ක කැන්සර් එක මොකක් හරි ලෙඩේ එන්න පටන් අර ගන්නවා. අනිත් එක ඌ ක්ලීවේජ් එකට අහු වෙනවා. ඒ තමන් හදාගත්ත එකට දඬු අඬුවට අහු වෙනවා. ඊට පස්සේ ඒක ආඩම්බරයක් කරගෙන ජීවත් වෙනවා. ඒකෙන් එළියට යන්න වුණොත් ඉතින් කියන අයියෝ මට මං අදාගත්ත කැදල්ලේ ඉඳාන ඉඳ දෙන්නේ නැහැනේ මට කරදර කරනවනේ කියලා. ඉතින් හැමදේම හිතනවා කරදරයක් කියලා. සුම්මයිට ඉන්නකොට මොකක්වත් නැහැ. එන්නේදී කොයි එක හරි අරගත්ත කියලා. කොහොමද හන්නේ? ලියාගන්නේ කොහොමද සුම්මයි? මොකද සුම්මයි සුයන්නේ. අය මේ දෙමළෙන් ලියලා දෙන්නද? <laughs> නෑ නෑ. සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි. ඇත්තට ඉරි නෙවෙයි ඉරු කියලා යෝගේ කියවෙන්නේ උනාට කියනකොට ඉරි කියලා තමයි කියන්නේ සුමයිරි කියලා කියන්නේ නිකන් හිටපන් කියන්නේ. ඇත්තටම ඔය ඉතින් ඔය ව්‍යවහාරය තියෙන හැටි දෙමලේ ලියනකොට සුම ඉරු කියලා වගේ තමයි කියවෙන්නේ. සුමයිරි කියලා සුමයිරි කියලා තමයි කියනකොට කියන්නේ. සුමයිරි කියන දඟ කරන ළමයාට ඩෝන් ජෝන් කියන කතාව තමයි. <laughs> ඩෝන් ජෝන් ඩෝන් ජෝන් කියනවාගේ සුමයිරි සුමයිරි සුමයිරි කියලා කියන්නේ නිකන් හිටපන් කියලා. ඒ කියන්නේ අර මේ ඒ ළමයාගේ ස්වභාවික හැසිරීමට කැමති නැහැ. දෙමාපියෝ කියන්නේ ළමයාගේ උපනාට ඉන්න බෑ. මේ තැන මෙහෙම ඉන්න ඕනේ කියලා. ඉතින් අරුට ඇඳුම් අඳිනවා, සපත්තු අඳිනවා, নানা ප්‍රදේවල් කරනවා. සංසාර අනිත් ද්වේදා කියන වචනේ ද්වේදායිත. අද්වෛත අද්වෛත ද්වෛතය කියලා කියන්නේ දෙක. ඒකේ අයන්නක් ඉස්සරහට දාලා තියෙනවා අද්වෛත, නන් ඩුවැලිටි කියලා තමයි අපි ඒක ඉංග්‍රීසියට දාන්නේ. හැබැයි මේ අද්වෛත හරි ලස්සනයි. ද්වෛතයෙන් හැදිච්ච එකක්. අරකේ ඩුවැලිටි එකෙන් හරි පැත්ත දාලා නන් ඩුවැලිටි කියලා දාලා තිනවා. මේ ළඟදී බිකු බෝධි හොඳ ආටිකල් එකක් ලියලා තිබුණා මේ අද්වෛතයේ නිවනත් එක පටලවා ගන්න යන්න එපා. Hindu කට්ටිය මේ පටලවාගත් එකක් මේකේ තියෙන්නේ. මේක බුද්ධ ධර්ම නෙවෙයි කියලා මේ බොහොම තදින් කියලා තිබුණා. හැබැයි මට හොඳට මතකයි මම මේ මේ කවුද මේ රාජනිෂ් රාජනිෂ් කියනකොට මෙහෙම ඒ රාජනිෂ්ගේ රාජනිෂ්තරිය නිතරදත් මහරජ මට මතකයි මෙහෙම පොත බලනකොටම වදිනවා එහෙම පොතේ තියලා භාවනා කරන පැය පහ ඉඳලා තියෙනවා ඒ තරම්ම මේ කනෙක් වෙනවා මේක මොකද්ද උගන්වන්න මේකේ තියෙන මොනවද භාවනා කරන්න තියෙන්නේ මේ අපි දන්න තැන මේ કૃතිමත්වයේ අයින් කරපුවාම කන්ඩිෂන් එක ආයෙත් උතන් තමයි තියෙන්නේ. ඉතින් මට හිතෙනවා මේ භාවනා මැදයන් අන හදාගෙන අනම්මන මේ අභිධර්ම ඉගෙනගෙන ප්‍රස්තාර ඇඳ ඇඳ මොන විකාරයක්ද? මේක මේ ස්වභාවය. අපි මේ કૃතිම භාවය අයින් කරපුවා ඉවරයි. එතකොට එනවා ත්‍රිල් එක. මට තාම මතකයි මම මේ ළඟදී මට අවුරුදු 30කට 20කට විතර පස්සේ වැඩ කරපු ලේඩි කෙනෙක් ඒ පොත් ටික තෑගි කරලා තිබුණා. ස්වාමීන් වහන්සේගේ ආහාරය මෙන්න නිසර්ගදත්ත මහරජ මෙන්න රමණ මහරිෂි මේ මිනිස්සු කෙලින්ම කියනවා අය මොකක් කරන්න සුද්ධටත් කියනවා මොන මනසකට කියනවා ඔබ ප්‍රകൃතිය නිවන් දැකලා තියෙන්නේ කරුණාකරලා ඔබට මේ කක්ක දාගන්න එපා මොකද අස්සබෙට්ටකින් වහන්න එපා නාගමාණික්කේ කොහොමද මේකවදී ඉනවා ඔබ තමයි වාලවට්ටම් කරන්න එපා කවුරක්වත් පිළිගන්න කැමති නැහැ. හුඟ දෙනෙක් හිතනවා ඒකට තව ගොඩක් අර කොන මේක ඕන වැඩ කරන්න තියනවා කියලා. හීනකින්වත් හිතන්නේ මේ ඒ අද්වෛතය මයි ළඟ තියෙනවා. මේ සුම්මයිර ගතිය මයි ළඟ තියෙනවා. මේ පිපිච්ච ගතිය තියෙනවා. අර තත්ත්වගත වීමෙන් කන්ඩිෂන් වීමෙන් තමයි අපි අර පුරුදු රට්ටකේම ඒකම වැටලා දුව. මොකද කුච්චම කියන්නේ? ආටිෆිෂල්. ඒක යුනිවර්සල් නොලෙජ් එක. ඉතින් ඒක පර්සනිෆයි කරලා තියෙනවා ඒගොල්ලෝ. දැන් මේ ඊශ්වර ගැන කතා කරනකොට ඒකෝ කියන නම සඳහන් කරනවා. ඒකෝ කියලා කියන්නේ හොඳ නරක දෙකෙන් එහා. හරි වැරදි දෙකෙන් එහා. සර්ව ව්‍යාපී හැම තැනම ඒ නේචරක තියෙනවා. අජාත අමර. උපදින තැනකුත් නැහැ, ඒක උපදින දෙයක්කුත් නැහැ, මැරෙන්නෙත් නැහැ. ඒ සනාතන ධර්මතාවය. ඉතින් ඒකට ඒක බ්‍රහ්ම පදාර්ථය කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් ඒක බ්‍රහ්ම පදාර්ථය කියන එක අර පර්සනිෆිකේෂන් එකනේ. ඩීපර්සනිෆයි කරලා ගත්තාම ඔය කම්ම නියාම, බීජ නියාම, මුත්තු නියාම, ධම්ම නියාම වගේ නියාම ධර්ම ටිකක් තියෙන්නේ. ඉතින් එතෙන් ගියාට පස්සේ දැන් යේසුස් වහන්සේ කිව්වහම කො බුදුහාමර කිව්වහම කො අපිට ප්‍රශ්නයක් නැහැ නේ. අපේ තියෙන මේ ෆ්‍රික්ෂන් එකයින් වෙනවනේ. ඉතින් මෙයාගේ කටෙන්ම කියවෙන්න ඕනේ, මෙයාගේ කටෙන් කියවෙන්න එපා කිව්වම ඉතින් ලියවුලකට පත් වෙලා තියෙනවා. මේ ආගමෙන් කරපු මගුලක් මේක. ඒක සෙක්ටේරියනිසම්. තනිකරම ආගම කරලා තියෙන මිනිසයා මේ වර්ග කරලා කපලා බෙදලා උඹලා සිංහල උඹලා බුද්ධහල උඹලා දෙමළ කියලා දකින්නකොට වෛර කරන්න හදලා තියෙනවා. ඇත්තටම ආගම හදලා තියෙන මනුස්සයන් සැප දෙන්න net result එක කරලා තියෙන මනුස්සයන් තිබුණට වැඩි දුකක් දීලා තියෙනවා. මේ වර්ග කිරීම නිසා. මේ විශේෂයෙන්ම තේරවාදයේ තියෙන ගතිය නිසා තේරවාදී කට්ටිය අතර පුදුම ඊර්ෂ්‍යා ක්‍රෝධ මානසිකය. දෙන්නේ කිකිතල වැඩ කරන යන්න බෑ. කවදාකවත් අනවශ්‍ය වැරද්දක් කිසිසේත්ම සමාව දෙන්නේ ආයෙන මරණ දඬුවම තීන්දුව කරනවා මේ පුංචි දෙයකට. ඒ නිසා ඒ අර අර මේ ආගමික ගතිය එනකොට අපිට පේන්නේ ඇත්තටම නිවිච්ච සදාචාරගත සම්ප්‍රදානකට වෙනවයි කියලා. ඇත්තටම වෙනවා. නමුත් හැම තැනම එහෙම නැහැ. දැනට ඔය ආගමෙන් නම් කරලා තියෙන්නේ මූලධර්මවාදීන් කරන්නේ අර මිනිස්සුෙකුට මිනිස්සෙක් එකට ගැටලා පහුවෙන්ද උදේ වෙනකොට මරා ගන්න. හිතා ගන්න බැරි විදිහට නැති. ඒ ඉන්නේ ওই ද්වෛතයෙන් තමයි. හොඳ නරක හරි වැරදි කියන ওই ද්වෛතේ දීපු ගම. ඉතින් අද්වෛතයේ මේ බුදුනාසෝය මේ ශුන්‍යතාවෙන් එහෙම නැත්නම් උපේක්ෂාවෙන් එහෙම නැත්නම් ඒ වදවලින් පෙන්නලා දෙන්න තියෙන දෙකේ තියෙන තාක්කල් ගැටුමක්. දෙක ඉක්මවන්න ඕනේ. ඉතින් අපිට හරි අමාරුයි. හරි වැරදි දෙක ඉක්මනොයි කියලා හරි වැරදි දෙකේ නැති ලෝකයක් තියෙනවා කියලා හිතා ගන්න අමාරුයි. අපි හිතනවා මේ හරි වැරදි කියන එක ඉන්ට්‍රින්සික් නේචර් එකක් කියලා. ලෝකේ ස්වභාවයක් කියලා. නෑ මේක තනිකර මවල කිව්වේ. වටේ ඉන්න හැමදෙනා ලබු ගෙඩියක් හා කැකිලි රජුගේ කතාව ගැන කියන. ලබු ගෙඩියක් කතාව කියලා දෙනවා. දා ශිරෝම මැලිලා ඉල්ලලා තියෙනවා. ශිරෝම ටෙලිෆෝන් එකෙන් කියයි. අනිකත් ඔක්කොම දන්නවනේ. නෑ නෑ නෑ අපිට මතක කරලා දෙනවා. ලබු ගෙඩිය කතාව මම දන්නේ මොකද්ද කියලා වටේ ඉන්න. සන්ඩේ සන්ඩේ ටෝක් එකේ. කැකිලි ගෙඩිය. කැකිලි රජු. කැකිලි රජු. ලඝු ගෙඩියක් අක්ක කිල රජුගේ කතාවක් ගැන කියනවා. ලඝු ගෙඩිය ඒකට ඒකට ඇත්තටම මේ මට හරි පුදුමයි ඒ දවස්වල අපි ඉස්කෝලේ යන කාලේ ඒ තුනේ පන්ති හතරේ පන්ති වගේ කතාවලට ලස්සන පුංචි පුංචි කතා තියෙනවා. හරියට ඔය ඉසොප්ගේ උපමා කතා වගේ හරි ගැඹුරක් තියෙනවා කතාවල. හැබැයි දැන් මේ පොත්වල පටන් ගන්නවා සාමා මාම ආවාය කියලා පටන් අර ගන්නවා මොනවා කියලාද කියලා තේරෙන්නේ නැහැ. ආයිනු ආයිනු ක්‍රම නැහැ. දැන් කොහෙ ගිහිලා තනේ ඒ ඒ කතා ඇත්තටම පංචතන්ත්‍රයෙන් හරි මේ පරණ ජාතක කතලින් ඇවිල්ලා තියෙන්නේ. ඒකදී මම හිතා මම කැකිල රජුගෙන් කතා කිව්වා කැකිල රජුගෙන් නඩු තීන්දුව හැම වෙලාවෙදීම බාහිරට හොයන. කවදාකවත් කාරණාවට යන්නේ නැහැ. හැබැයි රජුරන්ට විදාහක බලතල තියෙන සර්ජෝ කියන දේ අවසාන තීන්දුව. ඒක නිසා මිනිස්සේ ගයක් හදන්න තියලා කටුමැටි ගයක් හදලා මිනිස්ස පදිච්චිට ගියාට පස්සේ ඒකේ කඩානවටන ඇඟට. වැටලි වෙලා මනුස්සයට හොඳටම අමාරු පස්සේ රජුරණ කියලා කියනවා ඒ ගියේ කොන්ත්‍රාත් එක තිබු මනුස්සයාට මට නඩුවම තීන්දුව ගන්න මට මේ මර උගල කඩලා දුන්නේ කියලා. ඉතින් අනේ රජුරු ආවිල්ලා කියනවා හරි ඒක මේක පැහැදිලි ගන්න නිසා ගේ හදපු මනුස්සයා මරන්න තීන්දුව කරනවා. මනුස්සයා ගින්නලා අහනකොට කියනවා මේ වැරද්ද බාර ගන්නවා රජුරණ තීන්දුවක් තියෙනවා ඇත්තටම මේ මරන්න නමුත් උනේ මේ මිනිස්යා මේ ගෙට යන දවසේ මම ගානේ ඵලයන් කිව්වා තමයි නම ගේ වේලිලා තිබුණේ. හොතට මොකද අනව මැටි වල වතුර වැඩි වෙනවා. ඒ වතුර වැඩි වෙන්න හේතුනේ මේ මේ මම ඒ කල තියෙන කඩේකට ගිහලා කලයක් ගෙනාවා. ගත්ත කලේ කට ඇද වෙලා. ඒ නිසා මම කලේ වතුර නමනකොට වදියෙන් වතුර වැඩුණා. ඉතින් ඒ නිසා ගේ හයි වෙලා නැහැ ඇදගෙන වටනයි කියලා. ඉතින් මම කියනවා ඇත්තටම මම වෙනද ගන්න කලවල කට හොඳයි. මේකේ කට ඇද නිසා කල විකුණන මිනිහා තමයි වැඩිකාරයා. ඉතින් රජුර වහා මේ මනුස්සයා කියලා යව පන්නන්න තියෙනවා. ඉතින් කියන මනුස්සයා මගේ කඩේ තමයි යාවේ කලේකුත් ගත්ත තමයි ඒක කට ඇදලා තිබුණා තමයි. ඒ කලේ හදන වෙලාවේදී මම සික්කු ළඟ ඉඳදී ලස්සන ගෑනු කෙනෙක් එහෙම ගියා. ඉතින් ඒ නිසා මේ මනුස්සයා දිහා බල බල කටහඹනකොට කට ඇදුවා. ඒ නිසා ඇත්තටම මම වෙනදා මේ අනික කලේ එකකටවත් උන්නේ අර මනුස්සයා ගිය නිසා තමයි මේ මනුස්සයා කීපතාවක්ම එතනින් ගියා. ආයෙත් පස්සේ රජු රෝක් කියන දන්නවද මනුස්සෝ? ආයෙ නෑ මේ මනුස්සයා තනි කරන්නේ. ඒ මනුස්සයා ගෙන්නවට පස්සේ ඇත්තටම ධර්ම කාන්තාවක් ඒ කාන්තාව ඇවිල්ලා කැවිල්ල කියනවා දෙවියන් වහන්සේ මම මව්වදට යන්න වතරම් බට්ටික වතුර දාන්න දුන්නා. ඒ මනුස්සයා හරියටම දෙන්නම් කිව්වා මේ වෙලාවට දුන්නේ. ඉතින් ඒ නිසා මම මේ මගුල් විතර ඇඳගෙන ඒ ටික ගන්න ගියාම නෑ කිව්වා. තව බයිකින් වරෙන් කිව්වා. ආයෙ ගිහලා ආයෙ ආවා. ඒකවත් නෑ. ආයෙ ගිහලා ආයෙ ඔන්න ඔය වෙලාවේදී මේ මං ගියේ මේ කුඹලා ඉස්සරහින් තමයි. ඉතින් මේ මනුස්සයා ඒක සාධාරණයි වෙච්ච එක හැබැයි මට මේ වැඩේ උනේ සතරම් බඩු වාස්ති ප්‍රධාන මත වෙලාට දුන්නා. ඒක රජුරු කියන පැහැදිලිවම ඒ මනස වැටකාර. ඊට පස්සේ මේ මනසයා කියන මේ මනස හොඳටම කෙට්ටු වෙච්ච අපි කියන්නේ ආචාර්ය කියලා කියන්නේ. ආචාර්ය කියන්නේ වතුර දාමත් දාන. මේ මනස කියන ඇත්ත තමයි මම හොඳටම ලෙඩ වෙලා. මොනවාවත් කරගන්න බැරි තත්ත්වයක් වුණා. මේ ඇත්ත මට කොන්ත්‍රාත් එක දුන්නත් ඇත්ත. මගුලේ තියලා කිව් බවත් ඇත්ත ලෙඩ වෙච්ච නිසා බැරි වුණා. ඒක රජු කියනවා දැන් උඹට ලෙඩ වුණයි කියලා කාරණා නිසා අවසානයේ අනිවාර්යයෙන්ම මරලා දාන්න ඕන. ඊවස කියන ඒක නයි මට මිගුලන්න වගේවත් කියන්න කාරණාවක් නැහැ. කියලා මරණ දිනේ සජ්ජුර තීන්දකන ඇතාලව මරවන. ඒතර කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට කියන්න තියෙන්නේ බැරි වෙලා හරි මම පාගනොත් මේ ඇටයක්වත් ඇතා ගැනුනොත් එහෙම අනේ හරීම මට කනගාටුවක් ඇති වෙනවා. ඒක හරි නෑ මං ඉන්න දැන ඉස්සරහ කඩේ හම්බුදලා හරි ගනම් බඩ හරීම හතයි. ඒ නිසා ඇතාට කරදරයක් නෑ මට නම් ප්‍රශ්නයක් නෑ. ඇතාට කරදරයක් නිසා එහෙනම් අජිරු ඇත්තටම මේ මනුස්සයාගේ මොලේ ගැන සන්තෝෂලා මිනිහා බේරලා ඉස්සර කඩේට මනුස්සයන් බලපාගල මරව. ඉතින් ওই ටික තමයි අපි දවස පුරාම කරන්න කියන්නේ මම කියන්නේ. අපි හැම වෙලාවක අවදාකව මේ රාගය ඇති උනේ, ද්වේෂය ඇති උනේ ඇතුලෙන් කියලා අපි හිතන්නේ. අපි හිතන්නේ මේ එක එක වස්තු දකින්නකොට මට රාගය, ද්වේෂය, වස්තුවේ රාගය තිබුණා කියලා. ඒ වස්තුවේ ද්වේෂය තිබුණා කියලා. හොඳට ඕම ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා මේ වස්තුවේ කිසිම එහෙම රාගයක් ද්වේෂයක් නෑ රාගය ද්වේෂය තියෙන බලන මනුස්සයගේ ඉතින් අපි ඒකට දඬුවම් කරනවා වෙනුවට අර බාහිර එකත් එකට ඔය කැකිලි රජුට කතා කරේ ඉතින් හරි හරි රෙලෙවන්ට් මේ තේරෙනවා මොකද්ද මේ කියන්න හදන්නේ කියලා යම් කෙනෙකු මත්පැන් හෝ ඩ්‍රග්ස් අරගෙන කෑ ගහනවා නම් රණ්ඩු කරනවා නම් එයා බෑඩ් කර්ම රස කර ගන්නවාද එසේනම් බ්‍රේන් ඩැමේජ් වුණු කෙනෙක් පෞසිද්ධ කරගන්න කරනවාද මෙයාට මේ කර්ම ගෙවා හොඳ ආත්මයකට එන්නේ කෙසේද මේක ඇත්තටම කියනවා නම් මේ කර්ම વિશે තියෙන්නේ අපිට සීමා කරන්න බැරි විශයක් මේ බුදුසසුනanse දේශනා කළා තියෙනවා මේක ගැන කතා කරන්න ගියාම උම්මත්තක වෙනවායි කියලා. ඒ නිසා මේ වගේ දේවල් වලදී අපිට ඊටාම පටු පරාසයක ඉඳගෙන මෙන්න මෙහෙම වෙයි කියලා නිකන් කියන්න පුළුවන් නමුත් කවදාකවත් ඒවා ප්‍රායෝගික නෑ. ඉතින් මේක අර බුදුචානන්සේ මත්පැන කියන කෙනා කතා කරලා තියෙන්නේ මදයට පමාදයට හේතු වෙන මේ සුරා. සුරා මේරේ මජ්ජ පමාදට්ඨාන. මත් කරවන ප්‍රමාදයට පත් කරවන ස්ථානයක් වන්නෝ වන්නා වූ මධ්‍යසාරේ. මජ්ජ මජ්ජ කියලා කියන්නේ මධ්‍යසාර කියන එක පමාද නෑ මජ්ජ කියන්නේ මදේ කියන එක මත් කියන එක මජ්ජ පමාදට්ඨාන. ඒ වගේ தත්ත්වයටපත් වීම නතරින් කියන. ඉතින් ඇත්තටම අපි හිතනවා මේ වගේ මදේට සහ පමාදයට හේතු වෙන්නේ ඇල්කොහොල්, ඩ්‍රග්ස් වලින් කියලා. නමුත් කොයි මිනිස්සෙක් කෑ ගහන්නේ මොකක් හරි මදයක් හරි පමාදයක් නිසා තමයි. අඩු ගන්න ප්‍රමාදේ නිසා. ඒක ඉතින් කතා කරන්න දෙයක් නැහැ නේ. කීයෙන් ඉන්න මිනිස්සු කෑ ගහන්නේ. ඒ නිසා අපිට ඔය බොන මිනිස්සයයි සූදුවන්තුවයි ඩ්‍රග් කාරයයි තාමත්ම ඇබ්බැහියෙක් වුණාට කවුද ඇබ්බැහි නැත්තේ කියලා පොඩ්ඩක් බලන්න. එක කෙනෙක් නෑ මේ ලෝකේ. ඕනම කෙනෙක් ඉන්නේ මොකක් හරි දෙයකින් හිතමත් වෙලා තමයි. ස්වභාවය නෙවෙයි. ස්වභාවය ඉන්නවනම් අපි කියන අප්‍රමාදය කියලා අපි ඉන්නේ ප්‍රමාදයක තමයි. නමුත් අපි අර මනුස්සයාට වෙන දේ ගැන කල්පනා කරන මේ ලියන මනුස්සයාගේ මොළේ ගැන ලියන මනුස්සයා දන්නේ. එයා හිතා ඉන්නේ මම මත් වෙලා නැහැ. මම පමාවට වැටලා නැහැ. අර බීලා කෑ ගහන මනුස්සයා තමයි ඒ කිසි තේරුමක් නැති දේවල් කී කිය ඉන්නේ කියලා. නමුත් ලියන මනුස්සයා උනා කල්පනා කරලා බලුවොත් මිනිස්සු වශයෙන් අපි මේ වෙලාවේ මොකද්ද කරන්න ඕනේ කියලා. මොනවද අපි කරන්නේ? අපි කරන්නේ අර එක එක කරාට ඕන ඕන විදිහට ඒගොල්ලෝ කියන කියන පදවලට නටන එක විතරනේ. ඒ නිසා මේ සංස්කාර කියන පදයට දෙන එක අර්ථකථනයක් තමයි ඇබ්බැහිය කියන්නේ. අපි යම් කිසි දෙයක් දකින්නට ඒක වෙනස් කරන්න ඉතින්නේ අපිට ඒක එහෙම නැතුව බෑ. අපි ඒකට ඇබ්බැහි වෙලා, තත්ත්වගත වෙලා. ඉතින් ඒ නිසා සංස්කාර කියලා කියන්නේ ආශාව කියලා කියන කොහොමඩක්වත් මණ්ඩි වලට සාමාන්‍ය වලට වගේ එකට ඒකෙන් ඇති වෙන මේකෙන් තමයි අපි පදේට ප්‍රමාදයට ලක් වෙන්නේ. මධ්‍යසාර විතරක්ම නෙවෙයි. යමක් සංස්කරණය කරන්න යනවා නම් පුරුද්දට අපි මේ දේ මට මෙහෙම ඕනයි කියලා එක හදන්න හදනවනම් ඒකත් මතයක් තමයි. එහෙම නැත්නම් ඒක පමාවට පමාවක් තියෙන. ඉතින් ඒ නිසා මේ ආසව අනුසේ සංස්කාර වගේ දේවල් අර මේ රාමුට්ටියක තියෙන මණ්ඩි වගේ තමයි. මදීර ප්‍රමාදයට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක එහෙම කරනකොට ප්‍රධානම අකුසලයේ කෑ ගහන එක නිසා නෙවෙයි. ඒ දැන දැන තමයි මදීර ප්‍රමාද වීම. නැත්නම් තන තමයි මත් වීමට ප්‍රමාද වීම නම් අවිද්‍යාව වෙතන කර කරන්නේ නිසා අවිද්‍යාව තිරේ තවත් අකුසල සිද්ධ වෙනවා මේ කෑ ගහලා රණ්ඩු සරුවල් කරනකොට. ඒකට බ්‍රේන් ඩැමේජ් වෙච්ච කෙනෙක් ඉන්න මේ මැනිෆෙස්ටේෂන්ස් යන්නේ නැහැ. ඒ කියන්නේ මේ මොනවද කියන්නේ? හිතලා කරන හිතලා කියන තත්ත්වයක් එන්නේ නැහැ. ඒ නිසා ඒකේ කර්ම වෙන්න දෙයක් නැහැ. මොකද වැඩ වගේක් නම් යන්න ඉඩ තියෙනවා. නමුත් ඕනම කෙනෙක් දන්නවා ඒකට චේතනා සම්බන්ධ වෙලා නැහැ කියලා. ඒකකොට මේ චේතනාවෙන් නැති මට්ටමක ඉන්නවනම් වැඩ මොනවද වුණත් කඩලා දැම්මට පස්සේ ඌණගේ වලිය හයියෙන් ගහනවා. නමුත් අපි දන්නවා ඕක පණ සීනට නෙමෙයි ඔය ගැහෙන්නේ. ටික වෙලාවක ඕක නැති වෙනවා. ඒ වගේ මේ අචේතනිකව වෙන වැඩ වලින් කර්ම රැස් වෙන්නේ නැහැ. දැන් බ්‍රේන් ඩැමේජ් එක තීන්දුව කරන්න තියෙන මේ මනසට ඒ බ්‍රේන් ඩැමේජ් එක එක මට්ටම් තියෙනවනේ. චේතනාවලට බලපාන මට්ටමින් එහාට ගියා නම් ඊට පස්සේ ඉතින් අර චේතනාම් බිකවේ කම්මං වදාම කියන නිසා කර්ම රස වෙන්න විදියක් නැහැ. ඉතින් මේ ආයේ කර්ම ගෙවා හොඳ ආත්මයකට පත්වන්නේ කෙසේද? ඒ කියන්නේ මේ මේ පටිච්චසමුප්පාද ක්‍රමයේ හැටියට ඒ විරුද්ධ පද දෙකක හොඳම තැනක ඉඳලා නරකතැනට යන එක තහොඳ සපවත් තැනක ඉඳලා දුප්පත් තැනකට වැටෙන එක දුප්පත් තැනක ඉඳලා සපවත් තැනක වෙන එක අපෝ හිතන තරම් අමාරු වැඩක් නැත්තේ නෑ ඒකට කර්මේ සහ කර්මයේ යාන්ත්‍රණේ වැඩ කරනකොට ඕන එකක් ඇති කරලා පෙන්වන්න පුළුවන් ඒ නිසා ඕනම අපි සංසාර චක්‍රය කොහේ හිටියත් ආයෙත් හිතාගත්තේ නැත්නම්කට යන්න පුළුවන් ඒක නිකන් හරියට මේ බත්තලියක් ඉදෙනකොට බත්තර කරකෙන්නා වගේ කියලා කියනවා ගොජ ගොජ ගාලා හොයි කැරක් කැරකි තියෙනවා ඕන එකක් ඕන තැනකට යන්න පුළුවන් අපි මේ මේ ගාකලාට ඔය මරණ චිත්තක්ෂණයේදී මොනවද වෙන්නේ අර මේ කියනකොට බලන්නේ ඊගාවාත්ම ගැන විතරයි ඒ ගැන අපි හරි උනන්දු වෙනවා ඊගාවාත්මෙන් පස්සේ නාත්මෙට මොකද වෙන්නේ අපිට කොහොමඩක්වත් හිතා ගන්න බැහැ ඒ නිසා අමාරුයි මේ විෂය අපිට තීන්දුව කරන්න කොහොම හැකට ඉඳලා unconscious ඉඳලා එහෙම නැති වෙන කෙනාගේ එතකොට මේ අන්තිම විපස්සන කොහොමද ඒක කරන්නේ? අනිත් භාගයෙන් කොහොමද? ඒක කොතනකයි ඉවරයක් තියෙනවනේ. ඒ කියන්නේ අපි දන්නේ නැහැ කොහොම එක පටන් ගන්න තැනදී ආගේ කොන්සස්නස් එක ඉවරුනේ නැත්තම් ඩෙත් එකේදී කියලා. කොතනකදී හරි මේ මේ මේ ස්ට්‍රීම් ඔෆ් කොන්ෂස්නස් එකේ ඉවරයක් තියෙනවා. ඒක ඉවරනකොට ඒ Java පළපදියම් වෙනවා. ඉතින් අපි අර බොඩි එක දිහා බලනකොට අපි දන්නේ නැහැ මේ කොහොමයි ඉන්න නිසා බෑ හුස්මක් තියෙනවා. නමුත් මේ රිකව කරන්න පුළුවන් බැරිද කියන එක දන්නේ නැහැ. ඒ නිසා අපිට අපේ தત્ත්වය පිළිබඳ වුණත් අපිට මේ අවදියෙන් ඉන්න කොටත් බෑ. මොකද අපේ හිතේ තරම් පයින්ව එහාට නේද? ඒ නිසා තව කෙනෙක් එකක් ගැන කතා කරනවා කියන එක ඇත්තට අපිට විශේෂෝචර වෙන්නේ නැහැ. මං කියුවා අර මේ ඒ ඉමෝෂන්ස් ගැන කතා කරනකොට ඒ දලයිලාම කියනවා මේ ඉස්සරහට පුළුවන් නම් ටෙස්ට් එකක් කරලා බලන්නයි කියලා සමහර ලාමස්ලා ඉන්නවලු මේ ඇත්තටම අපවත් වෙලා දවස් 4ක් විතර යනකම් මේ මිනිහ කුණු වෙන්නේ නැතිලු එයා ඉන්නේ තාම බ්ලිස් එකේ කියලා. ඉතින් මේ භාවනා කරන කට්ටිය අවස අධිෂ්ඨාන කරනවලු ඒ බ්ලිස් එකේ මෙච්චර කාලයක් ඉන්නේ ඒ අතරමැද ශරීරය ඔක්කොම නතර වෙනවා මිනියමයි කුණු වෙන්නේ නැහැ. ඉතින් මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ මේ ඒ චිත්තක් කියන අපිට අපිට ගන්න තියෙන්නේ විඥාන ස්රෝතේ නැත්තම් විඥාන මේ ස්ට්‍රීම් ඔෆ් කොන්ෂස්නස් විඥානයේ පැවැත්ම ගත්තොත් ඒක කවදාකවත් අතරමඟ නතර වෙන්නේ නැහැ. ආපු වේගයක් આવොත් ඒක ඇරයි යනවා. ඒක නිකන් අර මේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක ක්වොන්ටම් එකක් බලයේ තිබිලා ඒක මෙතනින් නැතුවලා මෙතනින් මතුවෙනවා කියන එක බල සමතුලිතයේදී අනිවාර්යම විය යුතුයි. මෙතන එකක් නැතුවම මෙතනින් මතුවෙන්න ඕන. ඒ වගේ එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මරණ චිත්තක්ෂණය මොන මොන හේතුවක් නිසාවත් විශේෂිත නැහැ. විඥානයගේ පැවැත්ම බලන්න. මේ වෙලාවෙත් ඒකම තමයි මෙරි මෙරි තමයි උපදින්නේ. හැම වෙලාවෙම චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස මෙරි මෙරි තමයි උපදින්නේ. ඒක නිසා කොහොම වෙච්ච එක නැතිය අනිත් එක්කනාගේ වුණත් හරි අමාරුයි පිට කෙනෙකුට මේක මෙහෙම වෙනවා කියලා කියන්නේ. ඒක හරියටම ඇතුලෙන් ඉඳගෙන බලන්න ඕනේ සර්වඥාසි පිරුණම් පාන වෙලාවේදී උන්වහන්සේ චතුත් අධ්‍යාන සමවදිනකොටම පු탁ජන භික්ෂුන්වහන්සේලා අඬන්න පටන් ගත්තා. බුදු හුස්ම නැතර ඒක අනුකුත් රහතන් වහන්සේ කතා කරලා කලබල කරන්න එපා. තාම සරුවත්නාංශ ඉන්නේ රූප ධානයක ඒ අරූප ධානය රූප ධානය කියන්නේ හුස්ම නතරුනේ කියලා. ඊට පස්සේ ටික වෙලා ගිහලා ඒ සරුවත්නාංශ මේ කියන්නේ කොම්පියුටර් එක ඔෆ් කරන වැඩපිළිවෙල යනවා දැන්. සිස්ටම් එක අකුලගෙන අකුලගෙන යනවා. එතකොට චතුත් ධානය 3 2 එකට බස්සනකොට එකට ඇවිල්ලා ප්‍රකෘති මානසින්දලා තමයි පිරුණම් පාන්නේ. එතකොට මේ මේ හුස්ම නතර වෙනවා. එතකොට අනුරුද්ධ මහරතනන්ද කියනවා දැන් මෙන්න මේක තමයි සර්වඥාන්සේක පිරිනමපෑම කියන්නේ. ඒක නිසා ඒ brain functions එහෙම නැත්නම් හිතයි මොළයයි හෘදේ වස්තුවේ මේ වගේ පිළිබඳව එක එක definition තියෙනවා. ඒ කොම කට්ටිය ගැන ගත්තාම ඇමරිකාවේ එක එක ප්‍රාන්තවල එක එක constitutions තියෙනවා. heart එක නතරුණා නම් මැරෙනවා කියලා කට්ටියක් කියනවා. brain එක නතරුණා නම් මැරෙනවා කියලා තව කෙනෙක් කියනවා. කොහොම එක මෙච්චර කාලයක් හිටියොත් මැරෙනවා කියලා ඔක්කොම නිකන් මේ කන්ස්ටිටියුෂන් මිනිස් හදාගත්ත මේ ඒක සම්මුති මොකද්ද වෙන්නේ කියන එක ඇත්තට මේ ඒ මරණ මනුස්සයට වැඩකුත් නැහැ මම හිතා හොයන්නේ නැහැ පණ තියෙන අපි තමයි මේ ඕන්නේ තුකුණු කන්දල හොයලා හරියට මොකද වෙන්නේ මෙයාට මොකද වෙන්නේ කියලා හොයන්නේ ඒ මනුස්සයා මැරලා යනවා ඒ මනුස්සට ප්‍රශ්න නැහැ මොකද එහෙම කවුරක්වත් මම අහලා නැහැ මේ වෙලාවට ඇවිල්ලා මෙතෙක් කල් මට මොකද වුනේ කියලා මැරිච්ච මිනිස්සේ කවදාකවත් ප්‍රශ්න නැහැ සමහර විට කොහොමද අවුරුදු 3ක් ඉඳලා එකපාරට ඒ කියන්නේ ඔක්කොම ටෙස්ට් කරලා එළියෙන් බලනවා කිසිම රෙස්පොන්ස් එකක් නැහැ. හැබැයි සමහර අය කියනවා කියන එක ඇහෙනවා. සබ්කොන්ෂස් ලෙවල් එකේ. එහෙමත් එකක් තියෙනවා. නියර් ඩෙත් එක්ස්පීරියන්ස් එකෙත් ඉතින් ඒ වගේනේ ගොඩක් වෙනවා තාම කොම්ප්‍රෙහෙන්ඩ් කරන්න බෑ. ඒකවල කියනවා කොයි වෙලාවෙද මැරෙන්නේ කියලා දන්නේ නැත්නම් ජීවිතය අවසන් කෙරුවොත් එහෙම කොමිසයි. ඔව්. ඒ වෙලාවේ ප්ලග් එක ගලවලා දැම්මොත් ඔක්සිජන් අයින් කරලා දැම්මොත් ඉතින් ඒක තමයි ඔය මේ ඉන්දුනීසියාවලදී මේ ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තමයි ඔය රජයට තීන්දුව වෙනවා මරණේ තීන්දුව කරන්න. ලේඩා මැරලා තුරන ගමන විවස්ථාව තීන්දුව කරන මලයි. එච්චර. හાર્ට් එක හෝ සමහරු හાર્ට් එක බාර ගන්නවා ෆයිනල් එක විදිහට සමහරු බ්‍රේන් එක ඒ කොයි එකද කියන එක ඇමරිකාවේ වුණත් ප්‍රාන්ත අතර වෙනස්. ඉස්ලාම එක ඉස්ලාම තීන්දුව දෙන හොලන්ඩ් වල තමයි. හොලන්ඩ් කියලා තුන මෙන්න මේ බ්‍රේන් එක මේ මට්ටමට ගියාට පස්සේ ඩෙඩ්. ඊට පස්සේ යුතනේෂියා ඉස්ලාම මේ මොකද්ද එකක් මම දන්නේ ඒක කන්ස්ටිටියුෂනලයිස් කරා. ත්‍රිශ කරන් ડોක්ටර් කැමති නම් කරන්න පුළුවන් කියලා. එහි නෝල ડોක්ටර් කෙනෙක් හරි ප්‍රසිද්ධයි. ඌට කියන්නේ ડોක්ටර් ඩෙඩ් කියලා. ඌට කිව්වාම කෙනෙක් ඇවිල්ලා ප්ලග් එක ගලවලා දාලා යනවා. නැත්තම් කියනවා මෙන්න මෙතන බේත් පිට් මෙච්චරක් තියෙනවා කැමති නම් පොඩ්ඩේ. දැන් ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල ඉන්ඩෝනෙසියා දුන්නා. ඒ කැතලික් චර්ච් එක ඒකට කැමති නැහැ මොකද දියන්නාසිකේ තීන්දුව කියලා ඒක. නිව්සීලන්ත වලත් මම හිතන්නේ කන්සිඩර් කරමින් තියෙනවා. ලංකාවේ නෑ තාම. ලංකාවේ ඒක බාර ගන්න නැහැ. ඒකට හේතුව මොකද්ද? ඒ ලෙඩාටවත් මම කර දියන්නාසල ප්‍රශ්න නැහැ. මේ ළඟ ඉන්න කට්ටිය තමයි මේක විසඳ ගන්න ඕනේ. ඒ මරණ මනුස්සයගෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ තව පණ තියෙන කට්ටියට තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒක උගාකෝ බූදල් පිළිබඳ ප්‍රශ්නේ. එතනින් ගියාම නඩත්තු කරන්නේ ලෙඩා තියානිනකොට ස්පිරිතාලේ කොච්චර සුදානක් කරනවද අන්න ඒකෙදී තේනික ලීග කියන්නේ ඒ වෙලාවේ කොන්ෂස්නස් එකට ගිහිල්ලා හાર્ට් එක වැඩ කරත් ලංස් වෙන්ටිලේටර් එක වැඩ කරත් කොන්ෂස්නස් එකට ගිහිල්ලා ඒ කියන්නේ මේ ආත්මෙන් චුත වෙලා නේද ඒක ඒක දැනගන්න තියෙන්නේ ඉලෙක්ට්‍රොසෙෆලෝග්‍රාෆි කියන්නේ බලන්න ඒක බැලුවම මෙහෙම ෆ්ලැට් එකක් පේනවා ඒ ෆ්ලැට් එක පේන්නේ දැන් අපේ බවාංගේ ඉන්නකොට ෆ්ලැට් මොකක් හරි ඉන්ට්‍රොෂන් එකක් ආවොත් සලාය දෙනකින් ටොප් ගාලා ස්පයික් එකක් පරිදි. ඉතින් ඒක නැති නිසා ඒ කියන්නේ අපේ ඩෙෆිනිෂන් එක අපි ඒකෙන් බලනවා නම් එතකොට කෝමායක ඉන්නකොට දැන් මේ කෝට්ස් වලින් කියනවානේ shall we switch off heart is working lungs are working ඒ කියන්නේ ඒකට අර මැෂින් එකේ නේද දුවන්නේ ඒ නිසා ඒක who decides that the brain has gone to sleep that is immediately after three or four years, suddenly wasn't there. Now, by definition, if only those are uh, functioning, can we assume, because we have no response to the external neurology, that the brain is dead? No. නිරෝධ සමාපත්තියේදී අරහත් බල සමාපත්තියේදී ඒ වගේ එකක් තමයි තියෙන ටික හරියටම highlight කරලා පෙන්නලා දීලා තියෙනවා නිරෝධ සමාපත්තියේදී මොනම ෆන්ක්ෂන් එකක්වත් කරන්නේ බ්‍රේන් එක යන්නේ ෆ්ලැට් ලෙවල් එකේ ඩේටම් ලයින් එකේ දුවනවා. හැබැයි ඒක යනවා දිගටම. ශාරීරික ඌෂ්ණීය සඳහා පැවතින සඳහා මධ්‍යම සුසුනාවේ විතරක් පොන්ජක් මෙටබොලිසම් යන ඔක්කොම හැම මැරිලා ඒ කියන්නේ ඔක්කොම මොනවාකට වැඩ කරන්නේ. ඉතින් ඒක මේ බලනකොට පේන තියෙන්නේ තුම උතුම්ම தත්ත්වය. මල මැරිච්ච தත්ත්වයක් නෙවෙයි. තන්නේ කරම අප්‍රමාදී தත්ත්වය. ප්‍රමාද தත්ත්වයක් නෙවෙයි. ඉතින් ඒව බනින්න අපේ මොනසේ තියෙන රේන්ජ් එක බොහොම පටුයි. අපි බලලා තියෙන මැෂින් එක දාලා හරි මැද තියෙන පුංචි එකක මුළු පරාසය දිහා බලලා ගන්න තීන්දුවක් අර පුංචි දේ බලලා ගන්න තීන්දුවත් එක්ක හුඟා කන්ට්‍රඩික්ට් වෙනවා. ඒ නිසා අපි ගන්න තීන්දුව මේ කුලප්පුවට තදකමට අර විරුද්ධ ප්‍රතිපදාව කියලා ගන්නවා. අවිරුද්ධ ප්‍රතිපදාව කියලා කියන්නේ ඒ වගේ විනිතින් වලට එළඹෙන්න එපා. එතකොට ඉන්කම්ම පෞසිද්ධ වෙනවා. කොමිට් වෙනවා. Taman දන්නේ ඊට පස්සේ මේ ශේෂ්ත්‍රය මම දන්නේ නැහැ. ඒ නිසා මට හදිසියක් නෑ වෙන දේ වෙන්න අරින්න. ඕගොල්ලන්ට ඕන නම් ඕගොල්ලෝ මනාපයක් කරගන්න. ආශාස ප්‍රාසාවික ප්‍රඥාවන පොඩිසා පුදිච්ච ගමන්. ඉතන නෙමෙයි ආශාස ප්‍රාසාවික අර මෙහෙම යනවා. ඒකද ජර්ජිනි කියන හෙඩින් ඩෝස් එකට ස්ටෙප්. ඒක මොනවා නැතුණත් යනවා. ඒකනේ බුදුහාමුදුරේ ඒකෙන් ප්‍රයෝජන ගන්න. ඒක අපිට ගන්න කියන්නේ නැහැ උඩට ගන්න පල්ලෙහාට. ඒක නිකම් නෑ. ස්වභාවයෙන්. ඉතින් ඒක අපි ඒකේ සතිය බලන්න. එතන විතරයි වෙන කොහෙවත් ඒක නැහැ. මොකද හේතුව ඒක විඥානයේ සාහිත්‍ය නැහැ. චේතනාවක් අවශ්‍ය කරන්නේ චේතනාවක් අවශ්‍ය කරන්නේ අඩුම වශයෙන් ඉතින් ඒක නිසා මේ වැඩේ නිකන් චිත්ත නියාමයක් විදිහට වැඩ කරන්නේ නැත්නම් ඊට නියාමයක් විදිහට ගන්න ඒක මම කියාගත්තට පස්සේ තමයි ඔය මේ කෙලෙස් එකතු වෙන්න හරි මොකක් හරි වෙන්න පටන් ගන්නවා how did you become so eloquent in giving sermons, especially in, it will suit everyone. Uh, you have really inspired me, thank you. Uh, this is what I am telling, that if you are minding your own business, be mindful, all the other qualifications and all the abilities will come. But unlucky enough, we have given up the mindfulness, instead we are thinking to fulfill this and that duty. Ultimately what happens is, you are cutting the navel, umbilical cord, and then the suicide. So therefore, if you are keeping the mindfulness, it provides everything. So Buddha says, Sata satikvaham bhikkhave sabbhatikam vadani. Oh monks, I would say the mindfulness is everything. ඒ මගේ ඔය ඉලොක්කොන්තියා මම ඉස්කෝලේ යන කාලේ මුඛරිකම නම් තිබිලා තියෙනවා. කතා කරන්න පුළුවන් ගතිය දින මේ හයේ පන්තියට හතේ පන්ති ඉඳද්දී මේ ඇන්දවරු ඉස්කෝලේ අපි ගියේ. අපි 11ට ගියාම ඇන්දෑ 5ට ඉවර වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට පන්සල් දෙන්න හාමුදුර කෙනෙක් හිටියේ නැහැ. අටේ පන්ති ළමෙක් තමයි පන්සල් දෙන්නේ. ඉතින් ඊටලා නැති වෙලා අපේ පන්ති සර් මට දීපන් කිව්වා. දැන් ඔපෝ පරිපරවල් තුනක් තියෙනක පල්ලෙහා ළමයි ටික ෆේලින් ගහලා ඉන්නවා ස්ටාෆ් එක උඩ ඉන්නේ මම උඩට ගිහිල්ලා ඉතින් මම ගත්ත ගමන් මේ සුරා මේරේ මජ්ජපමා දට්ටානා වේරමණී කියනට අරසරික පනතව මතව නන්නකන නමෝ තස්ස කියලා ඉන්නේ ඉවයි මොන්නම වෙනවද මොනවා වෙනවද දන්නේ ඒ මොකක් හරි එකකින් වෙන්නේ නැති මාව තෝරන්න ඇත්තේ හැබැයි එතන ගියාට පස්සේ සම්පූර්ණ කරකොලත් ඇරිය වගේ ගිය තන අනා ගන්නවා ගිය තන කක්ක කරගන්න චරිතයක්මයි ලද්දේ ඒක හොඳටම දන්නේ අපේ අක්කලා මොන්නම චාරයක්වත් නැහැ මොන්නම කියන්නේ මේ මේ බණින්නේ තැනකට ගෙනියන්න බෑ ඉස්කෝලේදී කොච්චර හරි මම කලත් එකේ එක එක්කත් මට මල්ලි කියලා කතා කරන්නේ මේක මල්ලි කිව්වොත් එහෙම උන් ගෙනියන ඒ ඒ කැරියර් එකට තනෝ අපේ ඉස්කෝලේ මේ ගෙදර ඔක්කොමලා ඩබල් ප්‍රොමෝෂන් කාඩෝ ඒක ඒක ඒක පුදුම කෙලියක් ඔක්කොම මැත්ස් කිව්වහම එක්ස්පර්ට්ලා ඉගෙන ගන්න ගියාම හැම එකම ඩබල් රෝ. මම තමයි මැට්ටරම හිටියේ. ඒ නිසා හැම වගේම දඟලෙදි. එකම සූට් එකව දාක සූට් එක දෙසරක් අඳින්න. එක්කෝ තින්ද ගහගෙන එක්කෝ වැටිලා තුවාල කරලා එක්කෝ මඩ පාරවල්. ඉතින් මේ ඉලෝකොන් කියලා කියනවා මම මේ මේ ඉංග්‍රීසි පාස් වෙන්න තුන් සැරයක් මේ ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක විතරක් ඇප්ලයි කරනවා. ඒකල යුනිවර්සිටි ෆස්ට් එකේ ඉඳදී තමයි ඉංග්‍රීසි වලට ක්‍රෙඩිට් එක මේ මේ ක්‍රෙඩිට් එක ගත්තා ඒ වෙලාවෙන ඒක තමයි මේ කියන්නේ ඇඩ්වාන්ස් ලෙවල් වලත් පැනලා ඒ තරම්ම කිසි මට හොඳට මතකයි මම ඇමරිකන් ලයිබ්‍රරි එකට ගිහින් ඉවර වෙලා මේ membership එක ඉල්ලුවා පොත් කියවන්න ආසාවට එතන හිටියේ සිංග්ලිෂ් කෙනෙක් ඩෙස්ක් එකේ හිටියේ එනවා නැවස් ඉංග්‍රීසි පුළුවන් කියලා මම කබයි ඊට පස්සේ එහෙනම් මේ කොහොමද තේරෙන්නේ ඕක මට ඒක පුරුදු වෙන්න තමයි ඕන කරන්නේ කායම් වෙරි සුදු උන්ට මේ ඉංග්‍රීසි පුළුවන් ආටත් අපිට බෑ කියන්න සිද්ධ වෙනවා ඔයාලට දෙන්න විදියක් නැහැ මට හිතුණා මේක ඇද්දලා ගහන්න ඕනේ කියලා යකෝ සිංහල ගෑණියක් මේ මම හොඳට ෆැෂනබල් මිනිස්සු ඊට පස්සේ මම හිතාගත්තා මේ භාෂාව කොහොම හරි දැන් ඉගෙන ගන්න ඕනේ එච්චරයි ආයේ මේ දීපු චැලෙන්ජ් එක හැටියට ආයේ මොකුත් නැහැ මේ සුද්දාගේ බර භාෂාව. එච්චර අපිට මේ ලංකාවේ දාලා තියෙන ඇමරිකන් ලයිබ් එකට අපි කිලි ඉල්ලකට දෙන්නේ. ඊට පස්සේ මම දවස් ගාණක් අතර ඉන්නකොට එතන වැඩ කරන සාමාන්‍ය පියන් වැඩ කරන එකන කයිලා මහත් හැමදාම වෙනවනේ පුස්තකාලේ හරි හොඳයි. ඉතින් සමාජිකත්වයක් ගත්තාම හරිනේ කියලා මම කව දෙන්නේ නැහැ කියනවනේ කියලා. ඊට පස්සේ මම කාඩ් එකක් ගන්න දීලා ඌම හරි ගැසලා දුන්නා මට. ඊට පස්සේ මම හිතාගත්තා මේ භාෂාව මේක මෙච්චර නිකන් මිනිස්සු පහත් කළ සැලකන එක අල්ලන්න ඕනේ කෙලවරටමයි තියෙන්නේ ඉංග්‍රීසි පිළිබඳ පුදුම අප්‍රසන්න හැඟීමක් මයිලක තියෙනවා. භාෂාව පිළිබඳ වුණත් මේක තන්නේ කර කාමයට හදව භාෂාවක්. කවදාකවත් අනිත්‍ය ගැන කතා කරන්න බෑ. මට පුදුමයි මේ පොත් කියවලාම නැත්නම් මේ බණ අහලා බණ කියලාම මේ හැදිලා ඉන්නේ නැහැටි. ඒක කාටවත් මේ හිතා ගන්න බැරි වෙයි. තමන් අර සම්පූර්ණ ධර්මයේ අදහන ධර්මයේ වැඩි ටික කරනකොට මේවා වෙන හැටි. ඒක ඒ කියලා වැඩක් නැහැ. මොකද මේ මැරිලා උපන්නා වගේ ජීවිතේ දිහා බලනකොට මට හිතෙන්නේ අර ඒ දවස්වල ඒ අර මෙව නැතුව ඉන්න කාලේ දැන් මේ තියෙන කාලය අතර මේ දේවල් සිද්ධ වෙන හැටි බලනකොට හිතා ගන්න බෑ බුදුහාමුදුරු ඉන්න කාලේ බුදුහාමුදුරුත් ඒක මෙහි කියනවා කොහොම හිටියද නෑ ඇහුවනම් බුදුහාමුදුරුගේ බණ ටිකක් ඇහුවනම් බුදුහාමුදුරු දැක්කානම් අපි කොච්චර සතුටු වෙයිද කියලා දැන් වුණත් ඒක හරියට කරගෙන යනකොට ඒ නිසා ඒක half hearted කරන්න එපා full time ඒක නැත්නම් whole hearted කරන්න එතකොට Tamante කරන්න ඕන දේ මට මතකයි එක දවසක් මේ මම යනකොට ওই ඥානවීර ඥානදීප කියලා හුඟා ප්‍රසිද්ධ ආමරු කෙනෙක් ඉන්නවා. තාමත් ඉන්නවා කැනේඩියන් දුව. පැවිදිින් ඉන්න කාලේ මගේ පැත්තේ වැඩ කරන ඇග්‍රිකල්චර් කාර්යයක් ඇවිල්ලා ගියා. අපි ගියෝ. මෙහෙමයි හොඳ ආමරු කෙනෙක් ඉන්නවා කැලේ යන් කියලා. යන් කියලා plan කරන හිටියා හිටියා හිටියා යන්න ඕනේ. පස්සේ තමයි වන්දනා කරලා එනකොට මෙහෙම දොරෙන් යනකොට එහා පැත්තේ කාමරේ මේ පැත්තේ පෙට්‍රල් ලාම්පුව වතුර තියෙන ලයිට් ගිහිල්ලා මෙතන එහා පැත්තේ පිටේ ඉන්න ආම්තුන්ගේ ෆොටෝ එක වැටලා තියෙනවා ආම්තුන්ගේ ඉමේජ් එක හෙපනන්න මෙතන පිටියේ. මම ඉතින් ඇක්සිඩන්ට් දැක්කම එහෙම නිකන් රාම කරලා තිබ්බා වගේ තියෙනවා මේක. කිසි සද්දකුත් නැහැ පෙට්‍රල් ලාම්පුව එකපත් වෙන. ඒ සංසිත් මෙහෙම පිළිමේ වගේ තියෙන පිටියේ තියෙන මේ ඡායාව. බලනකොට මට ඒක බොහොම සාන්තයි. ඒ සද්ද වෙන්නේ නැති වෙන මම ළඟට ගිහලා බලන්න අකන්තුක සාසනාවක් කරලා. මම වෙන්දලා හුව අවසල ගන්නද අපි වන්දනා කළ දැනුම යාවේ මේ. කිලම්පත ටිකක් ගන්න කිලම්පත ලැබුණාද? ඔව් සුදුහාමුදුර කෙනෙක්. සිංහලෙන් කතා කරා. ඊට පස්සේ මේ දැන් ලොකු සංස කරදර කරනවා මට කාමරයක් දෙන්න මම ආගන්තුක ආවේ කියලා නම ඇහුවා මං කොහමද. ඊට පස්සේ ඥාන වීතක ඥාන ජීවද කිව්වා කික්කුණේ නෑ මට. මං ලොකු සංස කියලා කිව්වට කිව්වා ආ ඔය නම අවුරුදු 5කට සැරයක් විතර වීසා ගන්න යනකොට පයින් එනවා. ඔය ආපු ගමනක් තමයි ගිහිල්ලා ආන්නේ කිව්වා කවදාකවත් මොනවක් බාර ගන්නෑ. ලොකු හාමුදුරුවෝ ඇහුවයි කියලා මොනවද පූජා කරන්න ඕන කියලා. ඊට පස්සේ මම ඉතින් ලොකු සාංශිකේ නියෝජිතය වශයෙන් ගිහිල්ලා කතා කරන්න සහ කතා කරන්න හම්බුණා. කොයි ලොකු සාංශික ගැන තරහ වෙන්න එපා කියලා මම ගන්නෙ නෑ. මොනවාවත්ම ගන්නෑ. ඒ නිසා මම දන්න ලොකු සාංශික ආදරයට කියන්නේ කියලා එහෙනම් මට පෙරාංකඩයක් දෙන්න කියන්නේ කිව්වා වතුර කරනවා. ඊට පස්සේ ලොකු සාංශික ඊට පස්සේ ලොකු සාංශික ඊට විස්තරයක් කිව්වා මට. ඉතින් මම කෝ හරිනේ ස්වාමීන් වහන්සේ. දැන් ඔය ඔය ස්වාමීන් වහන්සේ බලන්න යන තමයි මම ගිහි කාලේ සැලසුමක් ගහලා බැරි වුණේ. ඉතින් දැන් බලනකොට දැන් ඔබ වහන්සේගේ පිනෙහිඳා ළඟටම ඇවිල්ලා ඊට පස්සේ ගියා නම ඔය ත්‍රිවිධ ශික්ෂාව 100%ක් කරන්න ඒකව හිතා ගන්න බැරි කට්ටිය ළඟට ඒකව හිතා ගන්න බැරි දේවල් හම්බු වෙයි ඒක පොඩ්ඩක් බලාගන්න ඒකව අනිත් ටික හරියයි කිසිම බය වෙන දෙයක් නැහැ තමන්ගේ වැඩ ටික කරනකොට ඉතින් කියනවා ඒක නිසා මේ සීල සමාධි ප්‍රඥා අපි ගෙදර ගිහිල්ලා මේ සත්‍ය පවත්වා ගන්න හැටි ටිකක් මතක් කර දෙන්න කරුණාකර සතිය නැති බව දැනගන්න. එතකොට හොඳටම හරි. ඒක ලොකු ලොකු ජයග්‍රහණය තමයි මම මේ වෙලාව සතිය නැති බව දන්නේ. ඒක ගැන කනගාටු වුණොත් නම් ඉතින් මට කියලා දෙන්න තේරෙන්නේ ඒක තමයි මෙතෙක් සතිය පිහිටුවි කියලා අපි ලොකුම ආනිසංසෙ සතිය නැති බව දන්නේ. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒකට හොඳට සැලකිලිමත් වෙන්න. එතකොට ඉබේම යා ආපහු සතියට ගෙනත් දාන්න. නිසා සතිය නැතිවීම ගැන කනගාටු වෙනවා නම් මම අන්තිමට බණටත් කිව්වේ ඒකයි. ඒ හැම බොජ්ජංගයක්ම තිබුණත් එකයි නැතත් එකයි කියන තැනට වශී කර ගන්න ඕනේ මාස්ටර් කරන්න ඕනේ ඒක සතියත් එහෙමයි තියෙනවනම් හොඳයි වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි කියලා සතියට කියනවායි එතකොට වෙන්නේ අර ටෙන්ෂන් එක නෑ දැන් සතිය තියෙනවා නෑ ඒක තමයි අමාරුම දේ ඒක හැබැයි ආධුනිකයෙකුට අමාරු නමුත් සෑහෙන දුරට කරපු කෙනෙකුට කිව්වයි අතිය නැත්තම් නැති බව දැනගන්න එක ලොකු ජයග්‍රහණයක් කියලා යෝගී ආහාර ගන්නා විට ආහාර ප්‍රතික්‍ූල භාවනාවෙන් පිටිය යුද. කෑම කටතුල හොඳට හපා කෑමේදී මතුවන රසගුණ නිසා යෝගින්ට රසයට ඇල්මක් ආශාවක් තණ්හාවක් උපදිනක වර්ධි. එතනදී පැවතිය යුත්තේ කෙසේද පිළිපැදිය යුත්තේ කෙසේද? ආහාර ගන්නා විට ආහාර ප්‍රතික්‍ූල භාවනාව කියලා එකක් නැහැ. ආහාරේ ප්‍රතික්‍ූල සංඥාව. ඒ කියන්නේ මේ මේ ආහාර ප්‍රතිකුල සංඥා කියන එක සමත උපක්‍රමයක්. මේ ඒ කියන්නේ ආහාරයට තියෙන රසගේදය විජුකම නැති කිරීම තමයි. විපස්සනා විදි කරණ තියෙන්නේ ඒ ඒ දේ අනික රස, ගන්ධ, පහස, අට ගන්න හැටි. ඒක දැනගන්නවා මිසක් ආහාරය පිළිබඳව මේ පටිකුල සංඥාවක් ඇති කරගත යුතු නැහැ. ඒ නිසා සමත උපක්‍රමයක් තමයි ආහාරේ පටිකුල සංඥාවෙන් ආහාර ගන්න එක මේ ආහාර මේ ගණ්ඩ ඉස්සර වෙලා මේෂෙතියෙදී ඕනම ප්‍රභූවරයෙකුට රජ කෙනෙකුට ආමතු කෙනෙකුට කියත හැකි මේ දාහරි ගන්නේ කියලා. නමුත් බැරි වෙලා හරි අපි අත ගෑවුනොත් ඊට අපිට පස්සේ වැදගත් කෙනෙකුට දෙන්න බෑ. කටේ තිබිලා කියලා ගෑවිලා බිම වැටුනොත් ඊට පස්සේ දෙන්න බෑ. උගුරෙන් ගිලරසේ වමනේ කළොත් කියන එකත් අසාධාරණයි. ඒ කියන්නේ අසභ්‍යයි. ඊටසේ පසපැත්තේම කියන දැක්කොත් එහෙම ඒක සබ්බිය නෑ කතා කරන්න බෑ. ඒ තරම් අපේ ඇඟට ගෑවිච්ච ගමන් මේ මෙච්චර වටින බුදුන් දුපදන්න පුළුවන් වුණත් බුදු පූජා වුණත් අර තරම් බොහෝම ඉක්මනට කෙනෙකුට දෙන්න බැරි තත්ත්වයට ඉඳුල් වෙනවා. එන්නේ සංඥාවට පටික්කුල සංඥාව කියනවා. ඒ පටික්කුල සංඥාවේ පිහිටිය යුතුද කියලා කියන්න තියෙන්නේ ආහාර ගේදේ තියෙනවා. මේකේ සම්පූර්ණ අනිත් පැත්තේ ඉනවා හොඳට වයසට ගිහිල්ලා භාවනා කරන අයට එකපාරට නිකන් එනවා මේ සංසාරේ තියෙන මේ බය. එතකොට එපා වීමක් වෙනවා ආහාර නිින්ද හැමදේම එපා වෙනවා එහෙම කෙනෙක් ආහාර ප්‍රතිකූල සංඥාවක් ගත්තොත් එහෙම ඇත්තටම ආහාර නැතිකම මැරෙන්න ඉඩ ඒ තරමට මේක එනවා ඒ වෙලාවට හරියන්නේ මේ තමන් කරන භාවනා ජීවිතේ පවත්වාගෙන යන්න ආහාර නිින්ද නැම ඒ ටික තියෙනවා ඒ නිසා ප්‍රතිකූල සංඥාව අනිවාර්යයෙන්ම කරන්නේ ඒක කරන්නේ ආහාරයට රසගේදී ඇති වෙලාවට විතරයි අනිත් එක තියෙනවා කට තුල ආහාර ගැනීමදී මතුවන රසගුණ නිසා යෝගයට රසයට ඇල්මක් ආශාවක් උපදින එක වැරදිද කියලා. වැරදි නෑ. පුළුවන් නම් එක එක බස් පිටක් ඉවර වෙනකම්ම හපන්න බලන්න කොයි රසෙන් පටන් ගත්තත් ඉවර වෙන්නේ කිරිරයි. ඒ මගදී තමයි ආහාරයේ රස දැනෙන්නේ. ඕනම දෙයක් ලෝකේ තියෙන වස වුණත් කමන්නේ. ගොක් වෙලා හපන්න හපන්න හපන්න ඉවර වෙන්නේ මොකද්ද කිරිරයි. ඒ නිසා මේ මගදී නම් ආහාර පිටේ රස දැනෙනවා. හපල හපල හපල හපල හොඳටම ගියාට පස්සේ કોઈ පිටක් ඉවර වෙන්නේ එකම රසයකින්. ඒක නිසා මගදී ආහාර පිටේ මගදී රස බලනකොට මේ ප්‍රශ්නේ මතුවෙනවා. එක පිටක් හරි කමන්නේ දවසක බලන්න අරගෙන මොනවා හරි කමන්නේ. හපල හපල හපල හපල ඒක අන්තිමටම අන්තිමටම පුංචි වෙනකන් අපලවට පස්සේ ඕනම රසයක් එක රසයකට ඇවිල්ලා නැතද. ඒ නිසා මේ වැඩි වෙලා හපන්න හපන්න හපන්න රසගුණ හරහා ගියාට අවසානයේ ඉතුරු වෙන්නේ ගේදේ දනවන රසක් නෙවෙයි. සාමාන්‍ය මධ්‍යස්ථ රසයක් වෙන නිසා උදේට අපල කන තනවා නම් ආහාර තියෙන ඔක්කොම ඕජාව ගන්න නිසා ගොඩක් අවශ්‍ය කරන්නේත් නැහැ කියලා කියනවා. රස ගේදයක් ඉන්නේ නැහැ. එතන වැරද්දක් නැහැ. වැරදි වෙනවා මගදී රසගුණ දැනෙන වෙලාවෙදීම දිගට නොසපා ගිල්ලොත් එතකොන්න රසගේද එන්නේ තියෙනවා. නමුත් හොඳ රසයක් උනාට කන්න එක නැවත නැවත නැවත නැවත හොඳට හපන්න ඉවර වෙන්නේ මධ්‍යස්ථ රසයකින්. ඒ නිසා මේ ආහාරය කරනවා නම් කියන්න තියෙන්නේ මම අර කිව්වා වගේ ගාන්තිතුමා කියලා තිබුණේ ඝණයක් බොණ්ඩ දියරයක් හපන්නේ කියලා තියෙනවා. ඝන දෙයක් කනකොට අන්තිමටම දිය වෙනකම්ම හපල හපල හපල බිව්වොත් රසේ මොනම වෙනසක්වත් නැහැ ඔක්කොම තම සම රසයට ඇවිල්ලා. ඒකෙම දියරයක් වුණත් කමන්නේ නැහැ. එක සැරේ ගිලින් නැතුව කටේ තියාන ඉඳලා අපල අපල අපල කියන්නේ වැඩි වෙලා තියා හිටියොත් ඒකෙත් රසය ඔය මේ ඒකට කියන්නේ අර මම කිව්වෙත් එදා ඒකයි සෙන්සේෂනල් ට්‍රාන්ස්ෆරන්ස් කියලා කියන්නේ. ඒ සෙන්සේෂනල් ට්‍රාන්ස්ෆරන්ස් එක ඕනම කෙනෙකුටම කියනවා පටන් ගන්නකොටම විශාල ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියලා එකක් වදිනවා. ඊට පස්සේ එන්න එන්න එන්න එන්න ඒක කියලා දිනවා ඕනම කෙනෙකුට කොච්චර ගරු කෙනෙක් වුණත් නැවත නැවත දකින්න දකින්න දකින්න එයාගේ ඉමේජ් එක පුංචි වෙන එක තමයි වෙන්නේ. ඒකේ තියෙන වටිනාකම අඩු වෙනවා කියලා. ඒක universal except the Lord Buddha. බුදුහාමුදුරුවෝ දිහා බලනකොට විතරක් කවදාකවත් එහෙම sensational transfer එකක් එන්නේ හැමදාම ඒ තියෙන ගෞරව සම්ප්‍රයුක්ත ගාවේ තියෙනවායි කියනවා. අනෙත් ඕනම කෙනෙකුට එන්නේ එන්නේ ඉමේජ් එක පුංචි එක තමයි වෙන්නේ. ඕනම රසවත් දෙයක් දිගට දිගට කකා යනකොට එපා වෙනවා. ඕනම විඳමු නැති සපක් දිගට කරනකොට එපා වෙනවා. ඒක නිසා ඒ ඒකෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ ආශාව කියනක සංසාරේ නම් ආශාව නැති තැනට යන්න ඒක නිබ්බිදාවට යන්න එකම අරමුණ බොහෝ වෙලා බලන්න කියලා තමයි කියන්නේ. එතකොට නිවන. නිබ්බිදාව කියන්නේ නිවන. ඉතින් ඒක නිසා අපි මේ දේවල් මාරු කරන මාරු කරන්න වෙන්නේ අපිට එකකවත් කෙලවර කරන්න බැරි වෙනවා. ඒ නිසා එකක් අල්ලගෙන ඒක හොඳට බලන්න first impression එක ඊට පස්සේ impression එක ගෙච්චර එන්න එන්න තුනී වෙලා ගෙවිලා යනවා. ඒ sensational transference එක ඒක හොඳට ලස්සනට කියලා තියෙනවා මේ ඔය මම කිව්ව අර පොත The Blink කියලා පොතක් තියෙනවා God Gladwell කියන කෙනාගේ. ඒක හරි අමුතුයි ඒකේ තියෙන තේමාව. නමුත් විපස්සනා පැත්තෙන් බලනකොට හරි මේ උනන්දුකාරකයි. ඒකෙදි කියනවා මේ Coca-Cola company එක ඒ සම්පූර්ණ මුළු ලෝකෙම බිස්නස් එක ගන්න ඇති Pepsi Cola හදලා ඒකට මේ වෙන ඒ වගේම තරංගකාරයක් ඇති කරාලු. ඇති කළා මේ පෙප්සි කෝලායි කොකා කෝලායි කෑන් දෙකක් තියලා ටෙස්ට් කෙනෙකුට ෆුඩ් ටෙස්ට් කරන කෙනෙකුට කිව්වලු මේ සිප් කරලා බලන්න වෙනස කියලා. ඇත්තටම බලනකොට මේ පෙප්සි කෝලා රසයි. ඉතින් ඒ කට්ටියක ලෝකේ පුරාම කරලා කරලා කරලා පරලා කොකා කෝලා වට්ටන මට්ටමටම ගෙනචලු සිප් එකක් අරගෙන බලන්න දෙකම තියන සිප් එකක් අරන් බලන්න ෆුඩ් ටෙස්ට් කරන කෙනෙක් වෙනස තියනවා කියන්නේ. ඊට පස්සේ කොකා කෝලා කම්පැනි එක මේ ප්‍රශ්නේ විසඳන්න ගත්තලු ඇඩ්වර්ටයිසිං ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක්. ඌ අරගෙන පරීක්ෂා කරලා බැලුවලු මිනිහා මේක මොකද කාරණාව කියලා බලනකොට ෆස්ට් සිප් එකේදී කොකාකෝලා වලට වඩා පෙප්සි රසයි මුළු බෝතලෙම බීබා බීලා බලනකොට පෙප්සි වල සීනි වැඩි නිසා නරකයි කොකාකෝලා හොඳයි. ඊට පස්සේ මේක හොඳට මනසට ටෙස්ට් කරලා ඉවරලා ප්‍රසිද්ධියේ කතා කරලා කියලා තියෙනවා ෆස්ට් සිප් එක බනකොට ඇත්ත තමයි මේක පොඩ්ඩක් සීනි වැඩි කරලා තියෙනවා රසයි. නමුත් මුළු බෝතලෙම පොට නම් බලාපොරොත්තු වෙන්නේ මා වැඩි අමාරුවක වෙනවා Pepsi Cola පිවොත් Coca Cola වෙන්නේ. ඒ තීරික තමයි sensational transference කියලා දාලා තියෙන්නේ. ඒ නිසා එකම දේ ආහාර වේල හෝ කොයි දේ හෝ එකම දේට අල්ලගෙන ඉඳ එතකොට ඒකේ තියෙන මේ විපරිණාමය. sensation එක මාරු වෙන හැටි ඒක ওই දවස් ගණන් යන වැඩක් නෙවෙයි. කොහොමඩක්වත් ඕකට ඔය මෙච්චර ඔය කොඳුරු තෙල් කාලා 7යි 7යි ඕන ඔය වෙදකමට එකක් අල්ලලා බලන්න මොකක් හරි සුළු වේලාවකින් තේනවා බුදුහාමුදුරු කියන විපරිණාමය ඉච්චර ප්‍රසිද්ධ දෙයක් ඕක මේ මේ කටපාඩම් කරන ජප කරන්න මොකක්වත් දෙයක් නෑ ඕක. සම්මත ඒ වගේම අනිත් පැත්තට අකමැති දෙයක් කන්න හරි බොන්න හරි කියලා එක කරගෙන කරගෙන යනකොට අනිත් පැත්තටත් වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ අකමැතිකම නැති වෙනවා. ඒක අද අද මේ එකේ වෙච්ච දෙයක්. මම සාමාන්‍යයෙන් ඇපල් ජූස් බොන්නේම නෑ. මේ ඔරෙන්ජ් ජූස් එක තමයි <laughs> කැමති. දැන් මේ දවස්වලම ගිහිල්ලා වාඩි වෙනකොට මේ කරුණාවන්ත කවුරු හරි කෙනෙක් ඇපල් ජූස් එකක් කියලා තියෙනවා හැමදාම. ඒක තියලා තියෙන හින්දා මම බොන්න පටන් ගත්තා. මුල දවසේ ඒක බිව්වා ටිකක් අර අපි වියෝකේ. ඒ විදුර අන්තිමටම බිව්වා. එහෙමම තුන් හතරෙන් දැන් ඊයේ අද බොනකොට ඒකට පුදුම ඒක කැමැත්ත වෙලා. ඉතින් මම අර එදා හාමුදුරේක කතා කරපු කැමැත්ත කැමැත්ත රුචි අරුචි මනාපමනාපකේ මම මේ හිතාගත්තා මනාපමනාප රුචි අරුචි කැමැත්ත අකමැත්ත එනකොට එහෙමම යන්න දුන්නොත් ඒක කොහොමද අනිත් පැත්තට යන්නේ මේ පැත්තට කරෙන්න පුළුවන් නිසා කොහොමනම් කමන්නේ නැහැ. මනාපය මනාපේ රුචි අරුචි හරි වැරදි වල ග්‍රේඩින්ග්ස් නෑ දෙකම එකයි. හරි හරි වැරදිත් හරි. රුචි උනත් හොඳයි, වර්ති උනත් හොඳයි. අපේ අම්මලා කරගෙන ගන්න පුළුවන් නම් කාපන් බැරි නම් කාපන්. එච්චරයි. ආයෙ කතා කරගෙන දෙයක් නැහැ මේ තියෙන්නේ කොස් ඔක්කොටම කන්න දෙන්න ඕනේ මේ කොස් තියෙන්නේ පුළුවන් නම් කාපන් බැරි නම් කාපන්. ඒ අපිට නම් කියන්නේ බැරි නම් නොකා හිටපන්. බැරි නම් නොකා හිටින් දෙකක් තියෙන්න බෑ නේද වෙන එකක් දෙන්න අම්මට දෙන්න දෙයක් නැහැ. තියෙන්නේ ඔච්චරයි. කොස් හද උයලා තියෙන්නේ. පුළුවන් නම් කාපන් බැරි නම් කාපන්. අපි ටිකක් ආශාම්දුර අපිට නෑ අපිට කියලා තියෙන්නේ කැමති උනත් අකමැති උනත් ඉච්චරයි සංසාරේ ඉදිරියටපත් වෙන දේ මේකේ පහ ඒක දෙන්න කිව්වත් ඒකේ පහ මේක දෙන්න කිව්වත් ඕවරෝල් net result එකේ බලනකොට මොන්නම වෙනසක්වත් වෙලා නැහැ. ඔය රුචි උනත් අරුචි උනත් මොකක්වත් එකක් ඇත්තේ නැහැ. මොකද අපි මේ හිත මේ එළියෙන් වක් ඇතුලෙන් වක් කරන දේ ඉන්නේ රුචි අරුචි කියලා කියන්නේ. වස්තුවේ ඒක නැහැ නේ. වස්තුවේ නිසා පරිහරණය කිරීම වෙන කතාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වරින් වර වරින් වර ඇබැග් මේ කියන්නේ ව්‍යසන වෙන්න දෙන්න ඕනේ. ඒකෝට තමයි තේරෙන්නේ අපි අතගාපු නැති පැත්තක හොඳ ධර්ම කොටස් තියෙනවා. ඒ ව්‍යසනයට බය වෙලා මේ මඟ අරින්න කිව්වොත් පැංගිරි විශේෂනවා. එන දෙයට ඉදිරියපත් වෙන ගැටේ ඒක එන්නේ පණිවිඩයකට. එච්චරයි කියන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ ගෝලයා නීතිවිදට වෙදම මට කිව්වා. ගිහිල්ලා මහාන වෙන්න ඕනේ කියලා කියනකොට හිතු කිව්වත් අපි ඉන්නවා පලයන් කිව්වා. ඉන්නවා කියලා. ඒ ගෝලේ හදා ඌ හදාගෙන තියෙන එක. හිත කිව්වත් අපි ඉන්නවනේ පරයන් කිව්වම ඉන්නවා. ඒක ඌ ඒ කියන්නේ එක පැත්තකින් හිතුවක්කාරයි. ඊගාසනේ විඤ්ඤාති කියන යමක් කියන මැනවි අරහත් මාර්ගයෙන් ප්‍රහාණය කර නැතෝ තනාගාම කෙනෙකු තුළ ඇතිවෙකේ විසම ලෝභය කුමක්ද? විඤ්ඤාති කියලා කියන්නේ විඥානයේ විසින් ප්‍රක්ෂේපණය කරන ලද්දට විඤ්ඤාති කියනවා ප්‍රඥාව විසින් ප්‍රක්ෂේපණය කරන ලද්ද ප්‍රඥප්ති කියනවා වගේ විඤ්ඤාති කියලා. ඉතින් ඒක නිසා මේ දෙයක් බලනකොට දෙයක් දිහා දකිනකොට ඒ දකින්න දේ පිළිබඳව අපි තේරුම බේරුමක් ඇති කරගන්න මේක වටිනවා මේක වටින්නේ මේක ලස්සනයි මේක දිගයි කොටයි කියලා. අන්න ඒ වස්තුවේ තියෙන එකක් නෙවෙයි ඒක විඥානයේ විසින් ඒකට ප්‍රක්ෂේපණය කරන ලද්දක්. ඒක නිසා මේ විඥාක්තියක් තමයි අපි මේ ලෝකේ දකින්නේ ඒ නිසා ඒකට ඇතිවෙච්ච නිකායක් තියෙන බෞද්ධ නිකායක් විඥාප්ති මාත්‍රතා සිද්ධි කියලා මේ අපි මේ අසු කරන ලෝකේ අපි විහිම අවන ලද්දක් එන්නේ ලෝකේ කියලා කියන්නේ හුදු විඥානේ පමණමයි වෙන මොකක්වත් නැහැ කියලා ඒකෙන් කියවෙන්නේ. ඒකට යෝගාචාර කියලා කියනවා. දැන් ඔය මේ නවීන විද්‍යාවෙන් කියන්නේ එක what you see that you are. එනතම wherever you go there you are. උඹ යන යන තැන උඹ ගෙනියන උඹේ රුචර්ජ් ගන්න ටික තමයි ඒ නිසා කොහේ ගියත් උඹට ඕන ලෝකෙ උඹ මවා ගන්න. ඒක ඉස්සර හිතුවේ එහෙම නෙවෙයි මේ අතරම ලෝකයක් තියෙනවා අපිට පේන්නේ ඒ තියෙන ලෝකේ කියලා බලමු දැන් පේනකො බය මේකේ කියන්න හදන විඤ්ඤාත්ය හරහා ඔය තියෙන්නේ Taman විසින් මවාගත්ත ලෝකයක් තමයි. ඒ තව කෙනෙක් ඕක දිහා බලනකොට ඕක නෙමෙයි පේන්නේ යාට පේන්නේ ඔයිටට වෙන අගයන් ආඩම්බර වගේක්. අන්න ඒකට විඤ්ඤාත්ති කියලා කියනවා. ඒ විඤ්ඤාත්තිය තමයි මනෝමයයි කියන එකෙන් සඳහන් කරන්නේ. මනෝ පුබ්බංගම මනෝසෙට්ටා මනෝමය කියලා කියන්නේ. යමක් මනෝමයෙන් නිර්මාණය කරුවා කියලා කියන්නේ හිත විසින් කරන විඥාත්යක් තමයි. ඒ නිසා අපි ජීවත් වෙන අපේ මනෝමය ලෝකෙක තමයි. ඒ කුඩු ගහන මිනිස්සු, බොත මිනිස්සු විතරක් නෙවෙයි. කවුරුත් ජීවත් වෙන්නේ තමන්ම වාගත්ත ලෝකෙ මැත්තලා තමයි. ඒක නිසා ඔක්කොමලා ඉන්නේ හැබැයි එක තමයි. ඉතින් ඒ විඤ්ඤාති කියන එක ඒ නිකායම විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියන නිකායම පහු වෙනකොට විඥාන මාත්‍රතා සිද්ධි කියලා හදාගෙන තියෙනවා. මේ වචනේ තේරුම් ගන්න බැරුව විඥානය කියලා කියන්නේ හදන කෙනා එයින් හදන දෙයට විඤ්ඤාත්තිය කියලා කියනවා. ඒක ප්‍රක්ෂේපණය කරන දෙයට විඤ්ඤාත්තිය කියන හරියට මේ කන්නාඩියක් එසරාට කියන මිනිස්යාගේ මේ මේ මොකද්ද පිළිඹුව කන්නාඩියට එන්න වගේ. කන්නාඩිය පෙන්වන්න වගේ තමයි ඇති කරන්නේ. හරියත් මාර්ගයෙන් ප්‍රහාණය කරන නැතොත් අනාගාමි කෙනෙකු තුළ ඇතිවිය හැකි විෂම ලෝභය කුමක්ද? විෂම ලෝභයක් ගැන තනි සඳහන් වෙන්නේ නැහැ. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා. ඒ වෙයිදී අරූප රාග රූප රාග වෙනවා. ඒ කියන්නේ මේ රූප තණ්හා මාන තණ්හා ද්වේෂ දෙකේ හේවණලි දෙක විතර පමණ තියෙන. නමුත් අනාගාම කෙනෙක් තුළ ඇතිවිය හැකි රහත් මාර්ගේ ප්‍රහාණය කරන විෂම ලෝභයේ කුමක්ද? විෂම ලෝභයක් ඇතිවෙන්නේ නම් ඔව් ධම්භාග්‍ය සංයෝජන වල සඳහන් වෙන්නේ නැහැ. ඒකයි මට මේ ප්‍රශ්නේ ඇහුවේ. විසම ලෝභ කියන එක අරහත් මාර්ගයේ ප්‍රහාණය වෙනවා කියලා ඒක මේ එක්ස්ප්ලනේෂන් එකේ. උන්සරේස්මල තනිස්සකෝ කිව්ව එකේ මෙලිලා තියෙන මේ විෂම රූපිකේ කවටස්නස් කියලා කවටස්නස් එක කනාගාමී කර්මට යන්නේ. නෑ ඒක නෙමෙයි. අභිජ්ජා කියලා කියන්නේ. අභිජ්ජාවට තමයි කවටස්නස් කියලා කියන්නේ. ඒ කියන්නේ විෂම ලෝභය කියලා කියන්නේ මේක මේ කවුරුයි මේ කාගේරි වස්තුවක්. ඒකට මට තියෙන ආශාව විතරක් නෙවෙයි. ඒකේ මනසට හම්බෙච්ච එකටත් ඊර්ෂ්‍යයි. ඒක එකට මරලා හරි කොහොම හරි මේක ගන්නවත් ඕනේ. අන්නේ විදිහට සාමාන්‍ය දැක ඇති වෙන මන අපේ නෙවෙයි. විසම ලෝභය කියලා කියන්නේ ඒකේ අන්තිමටම කෙලසිච්ච තත්වයක්. ඒක එතෙන්දී මේ තියෙන බෑ කොහොමද කෙලස් ස්ලයිස්ට් තියෙනවා. කෙලස් ස්ලයිස්ට් තිබුණාට ඒක සාමාන්‍යයෙන් මේ අනාගාමී වලින් වෙනකොට අනාගාමී මාර්ගයෙන් පැහැදිලිවම කාමරාගපටික අයින් වෙච්ච නිසා ලෝභයේ ස්වභාවයක් රූප රාගේ තියෙනවා. ලෝභේ හේව නැල්ලක්. නමුත් විෂම ලෝක මට්ටමට යන්නේ නැහැ. හොඳයි දැන් තුනයි වෙලාව ඒක නිසා මම හිතන්නේ අපේ දවසේ තියෙන වැඩ රාජකාරීත් එක බලනකොට අපි මෙතනින් ප්‍රශ්න සාකච්ඡා කරේ මොනවද කරමු කියනවා. ඉතින් ඊට ඉස්සෙල්ලා කියන්න කරන්න දේවල් තියෙනවා නම් කාට හරි විශේෂයෙන්ම සංවිධානය කරපු අයට අපි ඉවර කරලා රිචිට් එකේ නිමාව සටහන් කරමු. මනස වචන කීපයක් කියන්න නම් අපි මේ ලස්සන රිට්‍රීට් එක එකම පවුලක් විදිහට ලස්සනට භාවනා වැඩ කරගෙන ඉවර කරගත්තා. වහන්සේ සේරම කටයුතු භාගයක පැත්තක තියලා අපිට මේ ඉංගලන්තයට ඇවිල්ලා ආවදා ඉඳන් ධර්මයේ ගොඩාක් දේශනා කළා. මේ රිට්‍රීට් එකේදී හුඟා ගැඹුරට භාවනාවෙන් කියලා දීලා අපේ ප්‍රඥාවත් භාවනාවත් වචන වලින් කියන්න බැරි තරම් දිනු තත්වයකට ගේන උදව් කරලා සාමිනාසේගෙන් විශාල කුසල් ප්‍රමාණයක් අත්කරගත්තා. ඒ කුසල් වලින් සාමිනාසේට නිරෝගී සුවයම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. <laughs> කාය ශක්තිය, මනසේ ශක්තිය දියුණුව විගයටම පවත්වාගෙන ගිහිල්ලා මේ ධර්ම කටයුතු මේ ධර්ම දේශනාවල් ධර්මයේ පතුරා හරින ජවය තව දිගටත් පැතිරගෙන කරගෙන යන්න අවස්ථාව ලැබේවා ඒවත් කිසිම බාධකයක් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ලෝකයට විතරක් මේ විශ්වයටම මේ ධර්මය මේ ශ්‍රී මුකයෙන් පැතිර යත්වාම කියලා ඒ වලින් තමන්ගේ ඒ ඉන්න ඉන්න ඥානයන් දිනු වෙලා මාර්ගඵල ඥානම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි මේ මුළු හතින් මාදරේ ස්වාමින් වහන්සේ ඊයේ පතන ඕනෑම ප්‍රාර්ථනාවල් ඉෂ්ට වෙලා ඒ යන මාර්ගයේ ධර්ම මාර්ගයේ මුදුනටම ඇවේ ඒ අරහත් මාර්ගඵල ලබාගෙන පරිනිර්වාණය කෙසේ වෙතත් නිවන් සුවයම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අදත් වචන කීපයක් කියන්න. අපිට මේ මෙතනින් හැටියේ කොච්චර වාසනාවන්තද කියලා අපිට තේරෙනවා ඉතින් මොකද බුදුහාමුදුරුව හැමදාම සංඝයා වහන්සේලාට කිව්වේ ලෝකේ දුර්ලභ දේවල් ගැන. ඉතින් අපිට දුර්ලභ දේවල් ඔක්කොම වගේ මෙතන හම්බෙලා තියෙනවා. අපි බුද්ධෝත් පාදයේ තිබිලා තියෙනවා. අපිට අංග සම්පූර්ණ මිනිස් ආත්මය ලැබිලා තියෙනවා. අපිට ධම්මදීව ස්වාමීන් වහන්සේ වගේ ආර්ය සංඝ රත්නයකින් ධර්මය අහලා කමඨහන් ලබා ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපිට ශාරීරික මානසික සෞඛ්‍ය තත්ත්වයක් තියෙනවා ධර්මය අහගන්න, කල්යාණ මිත්‍ර තත්ත්වයක් ඉන්නවා. ඉතින් මේ වගේ ජන සම්පත්තියක් අපිට ආයේ කවට හම්බෙයිද කියලා කියන්න බෑ. මොකද අපි හිත මැරෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් මේ හම්බුණ දුර්ලභ අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජනය ගත්තේ නැත්නම් ස්වාමීන් වහන්සේගේ වචන වලින් ඒක අපි වලමත්තල ගමින්ද තමයි. ඉතින් මේ ස්වාමී අර බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයන් වහන්සේලාට කිව්වනේ මේ සංචාරී ගිහිල්ලා බහුජනයාගේ හිතසුව පිණිස ධර්මයේ ප්‍රචාරය කරන්න කියලා. ඉතින් ධම්මිය ස්වාමීන් වහන්සේ නිසරණ වනේ නිදහස අත්හැරලා මේ කායික පීඩා එහෙම නොතකා අපි වෙනුවෙන් කරුණාවෙන් අපිට මේ සද්ධර්මය අපිට ධර්ම පිපාසය කියන බව සමිවාස දන්නවා. ඒකෙන් අපේ ධර්ම පිපාසය මේ සද්ධර්ම කැනි පොදකින් හරි මේ සංසන් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ අවුරුදු 3කට ඉස්සර හම්බෙන්න ඉස්සර මට මතකයි මම හුඟක් බයෙන් හිටියේ ස්වාමීන් වහන්සේට කතා කරන්න. මොකද ස්වාමීන් වහන්සේගේ බණ අහනකොට එහෙම ඉතින් හරි ගැඹුරු නිසා අනිත් එක මට ශිරෝම කියලා තිබුණා ස්වාමීන් වහන්සේ ඉඳලා හිටලා සොක්කටයින් හරි කනේ පාරක් දාන්න හරි තර්ජනය කරනවා කියලා. මේ පාර මං හිතුවේ නෑ නමුත් බර්ලින් වලදී එක්කෙනෙකුට කනේ පාරක් දාන්න හිතනවා කියලා කිව්වා. හැබැයි ස්වාමීන් වහන්සේ කතා කරලා මේ මුල් අවස්ථාවේම දැනගත්තා මේ නම් මේ සංසාරේ මේ ඉස්සර කීප සැරයක් හම් වෙලා තියෙන කල්යාණ මිත්‍ර මේ තමයි කියලා. ඉතින් ඉස්ලාම් ශ්‍රමට මට කිව්වේ මේ ගෑනු වෙලා නම් ඔක කරගන්න බෑ ඉතින් මේ පාරත් ඒක කිව්වා සම්මාන්තේ කියන්නේ අපිට මේ ලිංගික පරිවර්තනය කරගන්න බැරි නිසා අපි මානසික පරිවර්තනයක්වත් කරගන්න <laughs> කරගන්න බෑ. ඉතින් මේ ස්වාමීන් වහන්සේට අපිට වචන වලින් කියන්න බෑ අපි කොච්චර සුතිවන්තද කියලා ඉතින් ස්වාමීන් වහන්සේගේ ජීවිත කාලයේ කිසිම ශාරීරික මානසික බාධාවක් නැතුව රට වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා අනිත් එක ස්වාමීන් වහන්සේගේ ප්‍රාර්ථනා අධිෂ්ඨාන අනුවම මේ ආධ්‍යාත්මික ජීවිතයේ විදිහටම ඉටු වේවායි කියලා අපි සියල්ලම ප්‍රාර්ථනා කරනවා ඉතින් අපිට මේ දුර්වල අවස්ථාව ලබා දුන්නේ ශිරෝමගේ ව්‍යායාම නිසා. නොයෙක් දුක් කරදර. ස්වාමීන් වහන්සේව නීතිගලින් එවන්ද අතමැත් ලොකු අතමැත්තක් තිබිලා තියෙනවා. ඉතින් උදුරගෙන මගේ ශිරෝම ඇවිල්ලා තියෙන ස්වාමීන් වහන්සේ නීතිගලින්. අනිත් එක තමගේ ආදරණීය මෑණියන් අසාතිල දෙකින් කෙලෙද්දි මේ අපි වෙනුවෙන් මේක සංවිධානය කෙරුවා කිසිම අඩුපාඩුවක් නැතුව. ඉතින් මේකත් ස්වාමීන් වහන්සේගේ වචනයෙන්ම කියවුවොත් මේක දීර වැඩක්. ඉතින් අපි යම් කිසි කෙනෙකු කුසල් ප්‍රමාණයක් මේකෙන් දැක්කත් නම් ඒ සියල්ලම ඒ ශිරෝමාගේ ආත්මීය මෑණියන් වෙත අනුමෝදන් වී ශාරීරික මානසික සුවයක් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චිරෝමාගේ ආධ්‍යාත්මික ගමන එයාගේ ප්‍රාර්ථනා අදිෂ්ඨාන අනුව එසේම සිද්ධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අනිත් එක මේ පාර ස්වාමීන් වහන්සේට නියම ඇබිත් එකක්. හොඳට කියන්නේ. මේ ස්වාමීන් වහන්සේ වගේ වික්ෂෝත්සක උපස්ථාන කිරීමට ලැබීමත් වන්ගේ රසනාව. අනිත් එක සොයනවාස මේ මේකලිගලට උපස්ථායක තන්ත්‍රයකට ෆ්ලැග් එක සහතිකයක් දෙනවා නේද? පොඩ්ඩක් ට්‍රේන් කරලා ගත්තාම හරියයි. ඵලයක් ඉන්න ඕනේ. අනිත් එක විතරයි අපි ටික විතරයි අපි ටිකටත් අපේ ප්‍රයත්න අනුව අපේ ප්‍රාර්ථනා අදිෂ්ඨාන අනුව ඒම ආධ්‍යාත්මික ධර්ම සිදුවේ වායි. ඒ වගේ මේ නවෘත්ති සාමිදිරු මේ කලින් දෙල්ලා එන්න ලැබේවා. ආ දුනා හේ. සාමිදිරුනේ. මම ප්‍රාර්ථනා කරන්න ගිනුයි. දුනා හේ. ඒක ධාන සන්තෝෂ කාලයක් සාමිදිරු කියන්න බැරි තරම් සත්‍ය පාඩම් ලැබුවා මාංශුල අන්තයත් එහෙමයි කියලා. සාමිදිරුන්ගේ ඉවෙන් හිතන පතන විදිහට හැමදේම සේවා හඳුනනවා. ආරක්ෂා කරගත්තා සාමුදුරන්ගේ හිතන දේවල් හැමදේම ලැබෙවයි කියලා තාම මොකෙක් කියනවාද සායනස් නීති විතර රෙගියුලේෂන්ස් දාලා නේද නෝ 2012 කොහොක්වත්ම යන්නේ නැතුව නීතිගල විතරක්ම වැඩ කරගෙන ඉන්නවා ඒක ඇත්තටම හිතාන හිටිය ඊට පස්සේ කවදාකවත් නොවෙන්න වගේ නමුත් දැන් 13 වෙනකොට දාමු කියලා යෝජනා තියෙනවා. ඉතින් බලමු ඉතින් තව 2000 දලා කොහොමඩක් අති ලෝක විනාශෙත් වෙනවනේ. එතකොට ඒ නිසා ඊට පස්සේ එපිසෝඩ් එක වෙනස්නේ. බලමු මොකද වෙන්නේ. අපි ඔක්කොටම නීතිට වෙලන්නේ 2012 වෙනකොට මම හිතන්නේ මීට වැඩිය පිස්සු දෙනවා තත්ත්වය කියලා. මෙතන ගොඩාක් මම යන යන රටවල හැම තැනකම මම දකිනවා උගුවේ දෙනෙක් දැන් අර ලංකාවේ තියෙන ගෙදර ගියා වගේ තියෙන ගතිය හුඟක් ඇති කරගෙන තියෙනවා. විශේෂයෙන්ම අර ජීවිතේ පසු කාලේ අබිනිෂ්ක්‍මණය කියන නැත්නම් ගීගෙන් වෙන් වෙලා ගත කරන්න හදන අයට මම හිතන්නේ මීටිගල විතරක් නෙමෙයි හැම තැනම වගේ විශේෂයෙන්ම කාන්තාපක්ෂයට ඒ නතර වෙන තියෙන පහසුකම් වල ප්‍රගමනයක් පේන්න තියෙනවා. නමුත් බොහොම අත්දැකීම් පැත්තෙන් හරි අඩුයි. මොකද සෑහෙන මේ තොගයක් ඕනේ භාවනා මධ්‍යස්ථානික හෝ භාවනා වැඩ කඳුරට ගියාම 80ක් 90ක් කාන්තාවමයි. ඉතින් ඇත්තෝ ඇත්තටම හරියට මේ කාගෙන කරන එකක් කරනවා. ඉතින් අන්තිමට අවශ්‍ය වෙලා තියෙනවා මේක ජීඳා සාමාන්‍ය ජීවිතය කරගන්න. එතකොට ඒ අවශ්‍යතාවයන් සඳහා සෑහෙන ඉල්ලුම තියෙනවා. ඒකෙදී මේ මම දන්නේ මම පක්ෂග්‍රාහීද කියලා තායිලන්තයට වැඩිය බුරුමෙට වැඩිය ලංකාවේ පහසුකම් ටික මම හිතන්නේ හොඳයි කියලා. ඉතින් ඒක දැන් කරගෙන කරගෙන යනවා. ඒ නිසා ඒ වගේ ට්‍රෙන්ඩ් එකක් එයි මම හිතන්නේ ඉස්සරහ. ගොඩනෙක් මේ ජීවිතේ සඳහා සමයේදී පැත්තකට වෙලා මේ බණ භාවනා කරගෙන ඉන්න වෙනකොට අර ගෙවල් දොරවල් හදනවා වෙනුවට වෙන දේවල් වලට ඉන්වෙස්ට් කරනවා වෙනුවට ගොඩක් වෙලාට පැත්තකට වෙලා ඉන්න තැන් වලට හරියට දැන් යනවා ඉන්වෙස්ට්මන්ට්ස්. එහෙනම් සාමාන්‍යයෙන් කියන එකත් අනිත් පැත්ත කියන්න වෙන්නේ. සාමාන්‍යයෙන් හදාගන්න තියෙන මෙස්කලේ නෑ ඇත්තට මේ මැස්කියුලින් ගතිය තියෙනවන කඩාගෙන යන්න. නමුත් ඒ මේ කාන්තාවන් සඳහා තියෙන මේ බාර දූරත්වය ආවේනික දුක්ඛඳ නිසා බුදුජානකගේ පණිවිඩය හොඳට වදිනවා. ඒත් පිරිමි අය ගොඩක් කරලා තියෙන පුරුෂ ප්‍රධාන සමාජයක නිසා අනික් ගොල්ලන්ගේ සැප ලබාගෙන ওই ජීවත් වෙන කතාවක් නේ තියෙන්නේ. ඉතින් එතකොට මේක ඉච්චර ඒක හිත වැර දුකක් ආවත් හිතන්නේ මේ ආසයාගලා කරද්දී. කාන්තාවන්ට මේ කියන්න දෙයක් නැහැ. ඒ නිසා ඒ ඒක මම හිතන්නේ මේ රේරුකාණ චන්දිවලහතු පොතකක් කියලා තිබුණා. ශාසනය ඇති වෙන්නේ කාන්තාව නිසා නැති වෙන්නේ කාන්තාව නිසා. දැන් භික්ෂුණාන්තරට වැඩි කිට්ටුනාට පස්සේ විශාල ප්‍රශ්න. ඒක ඒක සාමාන්‍යයෙන් එලිපිට කතා කරන්න බැරි ප්‍රශ්න වගේක් යනවා. නමුත් කොහොම කරක්වත් තානෙට කොයන වෙලාව හරි ගැසලා දෙන්නේ කාන්තාවන් තමයි. ඒ විතරනේ භාවනා පොලකට ගියත් 90ක් විතරම ඉන්නේ කාන්තාව. ඉතින් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් සඳහා මේ අර දීර්ඝ කාණ්‍ය කරන්නේ. කෙටි කාණ්‍ය දැන් ඇත්තටම සතුරුදායක මට්ටමක් තියෙනවා. දීර්ඝ කාණ්‍ය වීම සඳහා මම දකිනවා හැම පැතිවලම මේ ප්‍රායෝගිකව දැන් ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා මේ උඟ දෙනෙක් ඉන්වෙස්ට් කරන්නේ ජීවිතේ පසු කාලේ අර කාම වස්තු සඳහා. පැත්තකට වෙලා ඉව ඉවක් සම්පූර්ණ කරලා නිදහස් වෙලා සන්යාසී ජීවිතයකට වගේ තමයි පෙළඹෙන්නේ. ඒක පිරිමයට වැඩිය පිරිමයකට නැතුව නෙවෙයි කාන්තාවගේ ඒක තමයි. මොකක්ද? දැන් දෙවියන් මේ කොටස කවදද පටන් ගන්නෙ නෑ ඇත්තටම අපිට ඉස්සලාම ඕන කරලා තියෙන්නේ අර පොඩි වැඩේ ඉවර කරගන්න බාහනශාලා දික් කරන එක. ඉතින් මම එනකොට මගේ දිදිරිත් කතා කරලා කිව්වා ඒකට විතරක් ඉල්ලන්න බෑ මුළු එකටම ඉල්ලන්නේ කියලා. permission. ඉතින් තාම දැන් අවුරුදු කාලේ මම හිතුවේ ඉන්නේ ඉස්සලා permission ලැබිලා තියෙයි කියලා. තාම කන්ෆර්ම් වෙලා නැහැ. නමුත් ඒකට දෙයි ඒක ඉස්සර නම් ගණන් ගත්තෙත් නෑ අපි permission එක. ඒ වුණත් මම කරන්නේ මම බලාපොරොත්තු වෙන්නේ මම යන්න ඉස්සෙල්ලා වැඩපටන් අරගෙන තියෙන්න ඕනේ මේ භාවනා ශාලාව දික් කරන එක. එහා පැත්තේ. ඒක සාමාන්‍යයෙන් මං හිතන විදිහට ඉස්සර ගණන් වල හිටවන්න ලක්ෂ 20ක වගේ වැඩක් කියලා. ඒ කියන්නේ අර ස්වාමීන් වහන්සේ එකක් එතනින් වැඩ. දුලිප් කිව්වේ ඒකයි පොඩි ස්ටෑක් එකකුත් දාන්න කියලා. ඉතින් ඒකේ මේ මොකද ඒක කොලම් එකකට ලක්ෂ 10ක් විතර වගේ තමයි ගිහිලා තියෙන්නේ. ඒ ලක්ෂ 20ක් විතරයි. ඒක මැනේජ් කරගන්න පුළුවන් අපිට. ඒ වුණාට මම කිව්වා දුලිප්ට ඒ ගත්ත හතියටම ඉතුරු කැලලටත් කරගෙන යන්න කියලා. මොකද දායක පිරිස ආවොහම ඉන්න තැන තරක් දැනට නැහැ. ඒක හරි ගස්සගෙන යන්නේක. නමුත් ඒ ඉතින් හදිසියක් නැහැ. අර තද ටෙන්ෂන් එකක් නැහැ. අපිට ඒක ගිහිල්ලා හති අරලා ඊගාවෙකේ ෆයිනෑන්ෂල් සිටුේෂන් එකත් එක්ක බලාගෙන යන්න පුළුවන්. ඒ වුණාම අර සද්ද සස්නේ පොඩ්ඩක් කර දායක දානදායකයන්ට වෙන තැනක් හරි සද්ද අඩු කරන්නේ ඒකට ඒක දෙපාරකට බලන්න වෙන්නේ එකක් තමයි අලුතෙන් ගොඩනැගිල්ලක් හදන්න ගියාම ෆොරෙස්ට් එක මොකද කියන්නේ. දෙක අපි ෆයිනෑන්ෂලි හයි හති වෙලා වුණනේ ඒකට යන්න. ඉතින් ඒක නිසා උගව දෙනෙක් කියන්නේ දැන් මේක දානශාලාව කියලා හැදුවට දැන් දායකයන් සඳහා වෙනම තැනක් හරිගස්සන්න වෙනවා. මොකද ভাইබ්‍රේෂන් දෙකක්. ඒක නිසා. කොහොමරි මැනේජ් කරා මේ සමහර දායකයෝ ඇවිල්ලා කට්ටියත් එක්ක භාවනා කරන තරමටම නිස්සද්දයි. සමහර කට්ටිය ඉන්නේ සාමාන්‍ය දායක දානේ මූඩ් එකේ. ඒක නිසා ඒක මම නම් ඒක එච්චරම ලොකු ඉෂුව එකක් ඉමීඩියට් ඉෂුව එකක් විදිහට සලකන්නේ නැහැ. පස්සේ එනකොට හැබැයි ඉතින් සෝට් අවුට් වෙලායි. හොඳේ එන පාර එහෙම වුණත් දැන් දැක්කම මම ආපු වෙලාවේ මම මාවැරිය වෙන තැනකට. ඒ වගේ ඒක ඒකත් අවශ්‍යයි. හාමුදුරුවෝ අනේ එන්නේ නැත්තරමට හොඳයි. වෙන තැනකට වෙන තැනක් කියලා නෑ ඒක ලීර මහත්තයා කියන්නේ බන්ඩල් කන්ඩක්ටරක තියෙන වයර් එක. ඒ වයර් එක දිගේම ගියාම මං ඉන්න කොටේට යනවා. ඒ හරියට මීයේ කියලා එක්ස්ප්‍රෙෂන් නිකන් මේ කවුද ඒක පින්නවා වගේ මීයේ කියන මෙතන පාරේ ඉඳලා පින්නේ. නැත්තම් අපි ඇවිල්ලා දිගටම ඊළඟ මේකයි නිසං නිසල්වණී කියලා වෙන තැනක හම්බුනේ. තව එකක් තියෙනවා. ආ එහා පැත්තේකට. ඔව් එහා පැත්තේකට ඇරියි. ඉතින් ඒ කියන්නේ ඔය එක එක නයි එක එකනාගේ ඒ දන්නේ නැතිකම වෙන්නේ නැති ඒ නිසා හරියටම හුඟක් ඒ හරි වාහන මැදස්ථාන දැන් තුන හතරක් විතර තියෙනවා. ඉතින් ඒ නිසා මේ අර මෙල් මෙල්බන් නෙවෙයි බ්‍රිස්බේන් වලින් ගියarpස් තිස්සමාත් කිව්වා බෝඩ් එකක් දාන්න කියලා. ඒකනම් අපි ඇත්තටම Nissan වලට ආවත් දැනගන්න බැරි වෙන්න බෝඩ් එකක් දාලා තිබුණේ නැහැ. දැන් ඒක නිසා ඒ පාරයින් එකක් දාලා තියෙනවා. මේ එහෙම නැත්නම් ඇත්තටම නොදන්නා නොද ආවේ නැති තරමට හොඳයි. නොවැඩියත් වැඩියත් හොඳයි. නෑ එහෙම කියන්නේ මොකද හාමුදුරුවෝ හැම හැම රටවලම යන නිසා හැමදේම එනවා. කෙනෙක් ඒව අනිවාර්යෙන් වෙන්න ඕනේ නෑ මම ගියාට. කොහමද දැන් දැන් ඕනට වැඩි අපි ප්‍රසිද්ධයි. ඕන ඇතර ප්‍රසිද්ධි ඕනට වැඩි. ඒකයි වෙලා තින්නේ. ඒක නිසා එතකොට ඔය ප්‍රශ්න නැහැ ඒක. ඔය කියන්න බෑ ඉතින්. සංවාදී පොතේ කුණි කුස්මාට එකක් කියලා තියෙනවා. අදාළ වෙච්ච බව. නේද ඇත්තට හදලා තියෙන්නේ මේ නිසස්න කලුතෙන් හදාන දෙයක් නැහැ ලංකාවේ හාමුදුරුවෝමයි ඉනාමලු හාමුදුරුවෝ මේකතු වෙලා දඹුල්ලේ නායක හාමුදුරුවෝ එකතු වෙලා කෙරුවේ අයියා කේම එහෙම කරලා දැන් ඇත්තටම අවුරුදු මම හිතන්නේ 10ක් විතර වෙනවා ඉතින් ඒක මේ කොයි මට්ටමේද යන්නේ කියන එක මම දන්නේ නැහැ ඔය අපේ බිල්ඩින් එක හදපු ඒ ආකිටෙක් ලෝච් මහත්තයාගේ නංගිත් පැවිදුණා මොන කර්ම රත්නද මේ සුයි මාලි කරනවා. ඒ කරපු ගානේ MS එකක් කරලා PhD ඉවර කරලා මේ ළඟදිත් මට හම්බුණා. ඒ කට්ටිය භික්ෂුණීන් වහන්සේලා වගේ පෙනී හිටිනවා. ඉතින් ඔය ඒකෙදී මෑතකදී මගේ අදහස් වලට වැඩිය මෑතකදී වෙච්ච ප්‍රශ්න තමයි මේ අචන් බ්‍රහ්මවන් ස්වාමීතුරු අයියා කවුද මෙයා? පායාමයි තව කෙනෙකු පැවිදි කරලා සම්පූර්ණ තායිලන්තෙත් එක්ක සම්බන්ධය නැති කරලා අවුලක් වුණා. ඉතින් ඒ තායිලන්තයේ බුරුමේ දෙකම ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒකල කියනවා ඕනේ නම් ලංකාවට යන්න. ලංකාවට ගියම කරගන්න පුළුවන්. ඉතින් මේ මට මේ මම මේ කොහෙද ටීම්ස් පුරිසරින් දැදි ඇවිල්ලා ගියා මෙහෙ හිටපු හාමුදුරුවෝ. කොහෙද මේ මිගදායි ඉසිපතේ. ඒ හාමුදුරුවෝ හම්බුනාට පස්සේ මම කව මට මතකයි සාස දෙසරයක් නම් ගියා ඔබ වහන්සේට දන්නේ ආ ඒ කාලේ මම තමයි හිටියේ. මම කව අපි ගිය වෙලාවේ ගොඩාක් භික්ෂුණීන් වහන්සේලා තමයි ඇවිල්ලා පෙන්වන්නේ ඔක්කොම කරන්නේ. අපි තමයි පටන් ගත්තේ. අපි තමයි විපුලතර ආමතුන් එකතු වෙලා වික්ෂණ සාධනේ පටන් ගන්න තියෙනවා. ඒක ඒක බෝධි මේ ළඟදී ආටිකල් එකක් ලිව්වා අනාලේ ආමතුත් එක්ක කියලා ඇත්තටම අද ඉන්න සංඝයාට අවශ්‍ය නම් පටන් ගන්න පුළුවන් කියන එක. හැබැයි මේ බිකු බෝධි හොඳටම දන්නවා අද ඉන්න සංඝයායකට කැමති නැහැ කියන එක. සම්ප්‍රදාන කුල සංඝයා ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒ ලිනේජ් එක කැඩලා ගිහිල්ලා ඉතින් කොහොම හරි දැන් මේ මම කවුද බ්‍රිස්බේන් වල හිටපු මේ ඒ නෝන මාත පැවිදුණා වගේ දවසක. ඒගේ අම්මා ලොකු අම්මා තමයි ඔය මේ දැන්ට ඉන්නේ මේ පල්ලි ගලේ ලොකු මෑණියෝ. ඉතින් පැවිදි වෙලාදී මාට මට ඉන්නේ කියලා තිබුණා. මොකද ඒ අවුරුද්දකට කලින් මට කිව්වා මම පැවිදි වෙනවා ස්වාමීන් වහන්සේට විවේක තියෙන වෙලාවට. ඉතින් මාත් ගියා. ඉතින් ධම්මාව සාමතුරෝ මේ අතෝ දන්නේ පෙරදිනේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ පිළිබඳ මතිමතාන්තර තියෙනවා. නමුත් ලංකාවේ දැන් අපි මේ වගේ තියෙන පල්ලි වල කවුරුත් යන්නේ නැහැ. නිකන් අහක ගිල්ලයි කියලා අපි කියනවනේ. අගේ ලංකාව විශාල ගණන් පන්සල් අතහැරලා තියෙන්නේ. කවුරුත් නැහැ. සංඝයාංශ නමක් නැහැ. ඉතින් ඒකට හොඳම උත්තරය තමයි මෙහෙණින්නාසි කෙනක් තිබ්බාම টොප් එකට බෝධි පූජා කරනවා මිනිස්සු ගෙනාන ලස්සනට මිනිස්සුන්ට කේට කරනවා. මිනිස්සුන්ට පුදුම හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ ඉල්ලනකොට දෙන්න නැත්තම් මේක තමයි උත්තරේ කියලා. ප්‍රායෝගිකව. හැබැයි ඒකෙදි තියෙනවා මේ ගොල්ලෝ ඔය දැනට පැවිදි වෙච්ච අය අතර වැඩි හිටියන්ගේ තියෙන අදහසක් බැරි වෙලාවක්වත් මේ හැදෙන වැඩේ කැතනමක් આવොත් සංඝයා මේක තුරුප්පට ගන්න. ඒක නිසා ඒගොල්ලෝ පැවිදි කරන්නේ මුත්තටම අවශ්‍යතාවය තියෙන අය මිස. ඒ නිසා භික්ෂුණීන් කරන්න නම් එක්කෝ මේක මම දන්නේ හරි වැරද්ද එක්ක ඩිග්‍රියක් තියෙනවා නැත්නම් PhD කම්ප්ලීට් කරලා තියෙනවා. මොකද මේ මිනිස්සු ඒගොල්ලන්ගේ චරිතයට වග වෙනවනේ. ආන්න ඒ වගේ තත්ත්ව තමයි දැන් තියෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් සිල්මෑණි විදියට පැවිදි වෙන්නේ සාමාන්‍ය දසසිල් සමාදන් වෙලා ඒ කරන අයගෙත් ඒ සෑහෙන ප්‍රගමනයක් තියෙනවා. සෑහෙන කෙල්ලෝ ප්‍රදේශයක් ඉන්නවා. ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ පැවිදි මේ ජීවිතයකට යන්න. සම්මතම් විවාහ ජීවිතයකට යන්න රස්සාවක් කරන්න ඒ තරුණ වයසේදීම යන්න කැමති. ඉතින් ඒකෙදි දෙමාපිය විසින් හරි සාම සැක කරනවා මොකද ඒ වයස හොඳ නැති නිසා. නමුත් පුදුමාකාර දෙන්නේ කරගෙන යන තරම් වේගයක් තියෙනවා. නමුත් එතකොට කවුරු හරි භික්ෂුන් වහන්සේ නමකගේ අනුග්‍රහය අවශ්‍යයි. ඒ කියන්නේ පැවිදි උපසම්පදා සඳහා නෙවෙයි මේ ආරක්ෂාව සඳහා දැන් ඒ ඒ භික්ෂුන් වහන්සේ නමකේ ලැබිතු ආරක්ෂාව වෙනුවට පැරණි භික්ෂුණීන් වහන්සේලාම කට්ටිය තැන් තැන් ගොඩ නතර කරලා වැඩපිළිවෙල යනවා. දැන් ටිකක් පණ ගහලා තියෙනා වගේ තමයි පේන තියෙන්නේ මේ කාන්තාපක්ෂයේ වැඩපිළිවෙල. හැබැයි මම ප්‍රශ්නෙට උත්තර දෙන්න යන්නේ මම මේකට කැමතිද නැද්ද කියන එක. මට වැටෙන්නේ නැහැ මොකද ඒක මේක මේ අහගෙන ඒවට උපන්න සාති කොට මම මොකටද අසං කරන්නේ. ඒක වැඩි යනවා. මම කැමති උනත් ඔච්චරයි අකමැති උනත් ඔච්චරයි පැත්ත කරලා බලන් ඉන්නවා යන තාරිකේ. කිපතුණා ඉතුරු කරගන්න. ලංකාවෙන් නැති මම දැක්කා භික්ෂුණීන් ගොඩාක්ලා මෙහෙත් ඇවිල්ලා හිටියා මුලින්ම මේ ඇවිල්ලා හිටියේ ඒ භික්ෂුණීන් භික්ෂුණීන්ද සිල් මෑණියෝද සිල් මෑණියෝ වෙන්නේ නැති ඔය ඔය වගේ භික්ෂුණීන් භික්ෂුණීන් ඒගොල්ලෝ දස සිල් විතරයි සිල් මෑණියෝ වගේ පාට අනිත් ඔව් සිල් මෑණියෝ ආයි ගොල්ලෝ හම්තුරු නෙමෙයි ඒගොල්ලෝ භික්ෂුණීන් දස සිල් මෑණියෝ අපිට උනන්නේ ඒගොල්ලෝ සිල්මෑනියුද භික්ෂුණී භික්ෂුණී ආර්ය අයියා කියන්නේ ඒ භික්ෂුණීන් හා ආ භික්ෂුණී කියලා කියන්නේ හරියටම එක්සැක්ට්ලි ඔපොසිට් ඔව් හාමුදුරුවන්ගේ ඔපොසිට් කියන්නේ වාරි කතයි ඔපොසිට් කියවා වාරි කතයි ඔපොසිට් නේ අපේ කවුන්ටර් පාර්ට් එක ආ <laughs> ah, අර දසසිල් මාතාවයි දසසිල් නේ පැවිදි වෙන්නේ නෑ දසසිල් මෑණු කියන්නේ සිල්ලත්වමයි. ආරකේදී සාමනීර පැවිද්ද දෙනවා උපසම්පදා පැවිද්ද දෙනවා. ඒක එතකොට ඒ කියන්නේ ලයිසන් එක ගත්තා වගේ ඒක රෙජිස්ටර්ඩ් ඒවා. ඒකවල ඒගොල්ලෝ කම්පැරබල් ටු අමරාවති. ඔව්. අමරාවති ඉන්නේ ඇත්තටම ඔය භික්ෂුණීන් කරගත්ත මේවා කරගත්තේ වගේ. ඒක මේ තායි ට්‍රැඩිෂන් එකත් එක්ක කොහොමද යන්නේ මන් දන්නේ. ඒකට ඉන්න කට්ටිය සිල්මෑනු. ඔව් සිල්මෑනු. ඔව් ඒගොල්ලෝ නෑ ඒගොල්ලෝ සීනියොරිටි එකක් ගණන් ගන්නවා. Um, ඒගොල්ලන්ගේ uh, අජන් රාම් uh, මහානකරාට පස්සේ ඒකට විරුද්ධ වෙච්ච අනිත් ඔක්කොමලා විරුද්ධ වෙලා ඔව් oh, අමරාවතියත් ඒගොල්ලන්ගේ වත්පාපොන් ආයේ ටීම් එකට වෙලා. ඔව් ඒ හන්ද ඒ ඒ සිද්ධියට පස්සේ අමරාවතියේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා ලොකු pages 10ක විතර මේකක් මේ නන්ස්ලට behavior and, and they will not be made into bikunis කියලා ලොකු chart එකක් දාලා තියෙනවා. ඒක දැම්මේ අර ඔය ප්‍රශ්නේ ප්‍රශ්න නිසා. නැත්නම් උපසම්පදාව විද්‍යාන් වල වයිල්ලා අනුකූල අනුලාගේ අනුලා විශ්ව අනුකූල කිව්වා රහත් මෙහෙණියක් සහිතව වෙන පිළිවෙල ඒගොල්ලෝ වෙනම ආව තමයි මේ ප්‍රශ්න හදන්නේ. ඒ විදිහටම හරි කියලා ඒගොල්ලෝ මහා සහායෙන් දාටෙන්න එවුවා. ඒකෝට මේ මේ ප්‍රශ්න හැදුවා. ඒ හදලා දෙන්නස ලංකාවේ නැතුව යනකොට එතන හිටපු වික්ෂණීන්ලා වඩා සීලෙට ගිහිල්ලා. එතන සීලෙ මේ ප්‍රශ්න හැදුවා. ඊට පස්සේ ඒක වර්ධනය වෙනවා. ඉතින් ඒ විදිහට බලනකොට ඒ අපි දන්නේ නැහැ කියන්නේ ඒකේ රහතන් වහන්සේ කෙනෙක් හිටියද කියලා. නෑ නෑ රහතන් වහන්සේ කෙනෙක් කතාවක් එන්නම බෑ. මොකද මේ උපසම්පදාට රහත්කම බලපාන්නෙම නෑ. බලපාන්නේ නිකන් සම්මත සීලේ විතරයි. උපසම්පදා සීලේ. රහතන් වහන්සේ කියන එක කොහොමඩක්වත් දාන්න බෑ. වැටෙන්න විදියක් නෑ. ඒක අමතර ලාභයක්. කොහොම හරි ওই කියන තර්කයෙන් කියන්නේ දැන් චීන තියෙන ලංකාවෙන් කියන ට්‍රැඩිෂන් එක තමයි කියලා. නමුත් අර වෙලා තියෙන චීනයේ කොරියාවේ තායිවාන් වලයි ඒගොල්ලෝ මේ සිවුර වෙනස් කරා. ඒ සිවුර වෙනස් කරේ මොකද්ද? අර සීතල වැඩිකම නිසා යටට වෙනම ඇඳුමක් ඇඳලා ඒ සිවුර වැඩි පාවිච්චි කරන්න පේන්නේ අර සූට් එක තමයි. ඉතින් ඒක නිසා අර සම්ප්‍රදාන කුල භික්ෂුවක් භික්ෂුණියක් දකපු කෙනෙකුට මේක විලෝපනයි. ඒ නිසා කිව්වා නෑ අපේ ට්‍රැඩිෂන් එක නෙවෙයි කියලා. ඒක ඒව ඔක්කොම ඒ භික්ඛු බෝධි ස්වාමීන් වහන්සේගේ පොතේ කියලා තියෙනවා ඒ භික්ෂුණී ශාසනය ගැන. දේවල්. මිනිස්සු අතර තියෙන කුල ભેදේවල්. සාමාන්‍ය ගිහියන් අතර තියෙන කුල ભેද. නෑ නෑ දැන් මෙහෙ දැන් එංගලන්තේ කුල ભેද නෙමෙයි තියෙන්නේ. පන්ති ભેදයක් නේ. ඒ කියන්නේ ඉකොනොමික් සිටුේෂන්ස්. එතන ගුරුමේ තියෙන්නේ ಜಾති. කුල නෑ. ගුරුම ජාතිකයා කචෙන් ජාතිකයා කියලා ಜಾතින් පමණයි. මොනම දෙයක් කුල ભેදයක් නැත්තේ. ඒවා මේ සෙක්ටේරියනිසම් කියන එක වෙන් වෙනවා කියන එක ඉතින් මේ මිනිස්යා ළඟ තියෙන පුදුම මේ කහට ගතියක්. රිලිජියස් කියව ගම දැන් කුල ભેදේ කියලා එක ගත්තොත් ඇත්ත ලංකාවේකට ඒක බලපාලා තියෙනවා. නමුත් තායිලන්තේ තියෙන මේ මහානිකායත් සුවිචින්නිකා සුවිචින්නේ ධම්මයුත්නිකාය කියන කුල ભેද මත පදන් වෙලා නැහැ. බුරුමේ තියෙනවා මේ සුවිචින්නිකායේ තවත් මොකද සියන්නිකාවගේ ලුවේත් කුල බේද මත නේ පදනම් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ කියලා කියන්නේ මේ දැන් ආරණ්‍ය ඉන්න හාමුදුරු කියන ඒගොල්ලෝ මේ විදිහට විනය ස්ට්‍රික්ට්. විනය ස්ට්‍රික්ට් නැති අත් එක ඒගොල්ලෝ ටැලි වෙන්නේ නැහැ. ඉච්ඡා තමයි ඒක තමයි ප්‍රධාන කාරණාව. කුලේ නෙමෙයි. ලංකාවේ වෙනම වෙනසක් වෙනම කිසි වෙනසක් නැහැ කුලේ යන්නේ. නෑ ලංකාවේ කුල ભેද ඉතර වෙයි. එහෙම නෙවෙයි බලපන්නේ සියන්නිකායේ මේ සාමාන්‍ය ගොවිගම නොවන අය පැවිදි කරන්නේ නැහැ කියන එක විතරයි ඒක ඒ සියන්නිකායේ තියෙන එක කතා නම් කුල බේ මේ නිකාය බෙදීට ඒකේ බලපෑවේ නැහැ. අනෙක් නිකායවල එහෙම එකක් නැහැ. කොයි එක වුණත් සෝෂල් සර්වේ කරලා බලලා තියෙනවා. කොයි මොන නිකාය ගත්තත් ආමතුරු අන්තිමට සංඝ මණ්ඩලයේ හොඳ නිලයක් එනකොට කුලේ බලනවා. බැලිලලු තියෙන මේ තාකත් ආයෙව ප්‍රතික්ෂේප කරුවට ප්‍රතිපත්ති වශයෙන් අන්තිම බලන්නේ ඊගාට අනුනායකකම දෙන්න ඉස්සලා ඒ මනසතුල වෙන මොනවත් බලන්නේ ඊගාට මෙයා එනවනම් මෙයා මොන જાති මිනිස්සුද කියලා බලන එකළු වෙලා තියෙන කියලා ඔය සෝෂල් සර්වේ කරලා කියලා. එනිසා අයුවා යාර මිනිස්යන්ගේ අර තියෙන ඇදහිම් මේ අගේ ආඩම්බර පද්ධති ඒටි ඇතුළටම බහලා තියෙනවා. ඉතින් අපි ආයෙත් මේ පිටපොට ගිහිල්ලා ඉන්නේ. මේ දැන් 9යි 3යි 23යි 30යි වෙලාව. දැන් ප්‍රශ්න නෑ දැන් මේක මේ මේක ඉවර කරන එකයි දැන් තියෙන්නේ. සාමිනාසගේ මේ අපි පාර්ටි වලට ඉලක්කතරනවා කියලා හිතන්නේ දැන් ඒක මේ පැන්ඩමික් එකක් කරන්නේ ලෝකේ හැමදාම දැන් ඒක තමයි ඒක මේ මට පැතිරෙනවද ලෝකෙන් නැත්නම් මම ලෝකෙට පැතිරෙනවද දන්නේ මේ අර බට කැලීට ගිනි තිබ්බා වගේ කඩ කඩ කඩ කඩ කඩ කඩ සද්ද වෙවි යනවා හැබැයි ඉස්සරහට යනකොට මම හිතන්නේ ගොඩක් මේ මේ අර බණ එහෙම පොත්තරේ මේ ප්‍රසිද්ධ වුණාට පස්සේ යන්න වෙන එක අඩු වෙයි මට. දැන් ඇත්තටම හැම එකම වගේ අලුතින් විශේෂයෙන් කියන්න දෙයක් නැහැ හැම එකම වගේ සාකච්ඡා වෙලා තියෙනවා. උගාක් වලියවිලා තියෙනවා. ඉතින් ඒක නිසා කියන්න පිච්චිද්ද වෙයි ජනමාධ්‍යට මිස්තුතියි කියලා. ඒක තමයි වෙන එකයි තියෙන්නේ. හැමදේ <coughs> ධර්මදේශනා ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ නේ සම්මත. ඒක උනාට පස්සේ දැන් හුඟ දෙනකොට තිබුණේ මේ තද බලේ නෑ. මේ මේ පිච්ච ප්‍රධාන පාඩුවක් නෑ. අවශ්‍යකම තියෙනවා නම් ගෙන් ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. දැන් ගිය පාර මේ ඔය මේ ඩම් රිවියු එකේ උනාට පස්සේ ඒ කට්ටිය ඉවැලුවේෂන් එකක් කරා හැම කෙනාටම ක්වෙස්චන් මේකක් දීලා තිබුණා. පස්සේ දේවින්ද ලියලා තිබුණා මේ ලංකාවේ තියෙනවා කියලා මේ මොකද්ද මට මතක නෑ ඔඩිටෝරියම් එකක්. ඒ ඔල්ට්‍රෝනික කියන්නේ ඕනෙම ලෝකේ කෙනෙකුට අල්ලන්න පුළුවන් මේක BBC ලයිබ්‍රරි එකේ කෙරෙන්නේ කියලා. සීඩා සීඩා. distance education එක. ඉතින් යා කියලා තියුණා දැන් මේ තියෙන විදිහට මම එදත් ශෙනක මදි ඉද මදි වුණා ඒකට. ඇති වෙන්නේ ඒ නිසා තම්රියකට පොදෙනෙක් දොස් කියලා තිබුණා මේ තෝරන තෝරන ක්‍රමය හොඳ නැහැ කියලා. ඉතින් යා කියලා තියුණා අර වගේ දෙයකට ගියාම අපිට බැරිද හැබැයි ඒක හරි ගණන්ලු. මේකෙත් දාලා තියෙනවා මේ මේ මයිනස් මවුස් සෙන්ටර් එකේ ලූප් එකක් තියෙනවා මොකද්ද ලූප් මොකද්ද ඊමේල් නෙමෙයි ආයි ආයි මම දන්නේ ඒ බව ඈ කොන්සනන්ස් නෑ අර ඊය ලූප් එක ඔව් ඊය මම දන්නේ ඒක මම හිතුවා මම හිතුවා මේ මේ අලුත් මේ මේ මෙව් එකක් කියලා ඊමේල් වගේ මේ ශිරමතේ වුණානේ ඒක විපස්සනා කියලා කවුද ලේඩි ඔව් ඒක ස්වාමීන් වහන්සේගේ තියෙන යනවා ඒකට පොත් පොත් දැන් පහක් විතර දාලා තියෙනවා මම ඔබට කියන්නේ අර ඩවුන්ලෝඩ් කරන e-books එක ඔව් ඒක ඇත්ත නේ මම අර ලේදි කවුරු හරි වෙන කෙනාට ඉන්දියාවෙ ඉඳලා එයාගේ තියෙනවා e meditation retreat vipassana retreat එහෙම නම් අර වීඩියෝ වීඩියෝ um, links යනවා එහෙම දැන් ඉතින් සමිනාන්සේ full full saturated ඉතින් කරදරවලින් කියන්නේ කරදරේ යටි වෙන්න සතුටුයි. හාමුදුරු ගණන් ගන්නෑ විපස්සනානේ. වෙබ්සයිට් එකේ ඇවිල්ලා නේද? ඒ වෙබ්සයිට් එකත් පොලිසි ඩිසිෂන් එකක් යන්නේ නැහැ කියලා මොකද ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ නැහැ. වෙබ්සයිට් එකේ වෙන්න ඕනේ වැඩේ වෙනවා මොකටද ආය අපිටම කියලා වෙබ්සයිට් හදාගන්නේ. දැන් බ්ලොග් සයිට් කරනවා එක එක නදාගෙන. ඒ කායින් කාලාරි ගන්න මට අප්පා කී කී කියලා එක මනසේ කිච්චරයි. වැඩේ වෙනවා නම් මගෙන්ම කන්න ඕන කමන්නේ. වඩින්න කැමති නෑ නේද? ඇත්තට ෆිසිකලි හරි දුර්වලයි සානක් දැන්. නිතරම වැසිකිලියන්න ඕන අනිත් එක මේ බෙල්ලේ බොම් කෙලි තියාගෙන ඉන්නම මල බද්දේ එකම ස්පෙસિෆික් කෑමක් විතරයි තියෙන්නේ ඒ ට්‍රැවලින් කරන්න හරියම හරි සානක්. ඇත්තටම ෆිසිකලි. වයසට වැඩිය ඇඟට සැලකුවේම නෑ. ඒ දවස් ඉඳලම හැටි එහෙම තමයි. බෙල්ල හැම වෙලේම මේව ඔලුවසගෙන ඉන්න බෑ. මේ මේ ඔක්කොම බෝන්ස් ගිහිල්ලා. ඉතින් ඒ නිසා මේ ඒ දුර්ලභම තියෙන හැබැයි එතෙන් ගියාට පස්සේ ඒක හොඳට ගිය කෙනාට පහන් කන්නේ. ඒ කියන්නේ විශ්වාවේ ඡාගලි කිතු. ඉතින් මාතිසයි මාහි අපි ගියා හම්බෙන්නේ. කියලා විසාවින කාගින් ඔය උතුම් භාවනා කරන්නේ ගුරුවරයෙක්. සම්පූර්ණ සංගේ ආ ඒ දඟේ වැඩ කියලා. මට මට අමතර ආදරයක් තියෙනවා. කොහොමඩක්ක් ගහනවා කොහොමඩක්ක් බයිනවා. ඒ අපේ ප්‍රේමිනවයි. හාමුදුරන්ට 60 වෙනවා කියන කතාවක්. සෝම අපේ නායක ස්වාමීන් වහන්සේ කිව්වා එදා ඉන්ටර්විස් කරනකොට මටද 60 ඔව් 52 මං උපන්නේ 2012 වෙන්න ලෝක විනාශ වුණාට පස්සේ. <laughs> ඒකත් හාමුදුරුවෝ තෝරගත්තේ ලෝක විනාශ වුණාට පස්සේ තමයි 2012 නේද ලෝක විනාශ 20 නෙමෙයි. එහෙමයි කියන්නේ. ආ 12 නේද? හරි ඒකත් එක තමයි. 2012 කවුද ප්‍රෙඩික්ෂන්ස් හැමදාම වල විනාශය තමයි. ලෝක විනාශ ඕන තරම් තියෙනවා. ඉතින් අපි මේක මොකද කියන්නේ නැතර කරගමු දැන්. නැත්තම් මේක මේ මේ ඉවර වෙන වැඩක් නෙවෙයි යන්න හදන්නේ. ඈ? නිරෝධය බලන්න. නිරෝධය. නිරෝධය බලන්න. නිරෝධයයි නිර්වාණයයි දෙක නිරෝධ සත්‍ය කියලා කියන්නේ නිවනටම තමයි. නිරුද්ධ කියන පදයට සමහරලාට ඒක එහෙමවත් එළියලා තියෙනවා. ඈ? දැන් නිබ්බිදා කියන එකට ඉස්සල්ලා නිකන් නිරෝධය කියන එක නිරෝධානුපස්සන, ශුන්‍යතානුපස්සන, එහෙම නැත්නම් මේ අනිච්ච අනත්තානුපස්සන ඒ වගේ තියෙන සමානකම කොහොම හරි ඒක නිවන නිවනටම වචනයක් විදිහට පාවිච්චි කරනවා. නිරෝධ නිරෝධ සහ ඒ ඒ නිවීම කියන්නේ නිබ්බුත කියන පදයෙන් ආපු එකක්. නිරෝධය කියලා කියන්නේ අපි සාමාන්‍ය සිංහලෙන් නිරුද්ධ වුණා. නැති නිරුද්ධ වුණා කියලා කියන්නේ හඳ හඳ ඉර පානට හඳ නිරුද්ධ වෙලා යනවා. ඒ තිබිලා ඒක එහෙම නිලින වෙලා යනවා. ඒ ෆේඩින් අවේ කියලා කියනත් මෙතඩ් එක හැටි. නමුත් අන්තිමට කියන්නේ මේ තිබුණා මේ නෑ. ඒකේ හැමාරේ. අවසානයේ. ඒ කියන්නේ ඇතිවීම පැවතීම නැතිවීම කියන නැතිවීම අංශේ නිරෝධ කියන පදයෙන්ම ඇතිචාට නිරුද්ධ වෙනවයි කියන එක ඒක අපිට ටිකක් තේරෙනවා. එනවත් ඒකම කෙලින්ම pāli වචන තමයි නිරෝධ නිරුද්ධ හෙළ භාෂාවට හරවගත් එකක් තියෙනවා. තිබුණ දේ නිරුද්ධ වෙලා ගියා. නිරෝධ සමාපත්තිය යන එකේ මොකක්ද ප්‍රයෝජනයි සමහර අය ඒතන්ට සම්බන්ධින් නිරෝ සමාපත්තියට ගියාට පස්සේ මේ මේ කියන්නේ වැඩිම කාලයක් මේ කය නඩත්තු කරන්න තු ඉන්න පුළුවන්කම තියෙනවා. දවස් 7ක් වෙනකන් ඉන්න පුළුවන්. හරියට පර සමාපත්තිය එහෙම ඉන්න බෑ. ඒකේ විශේෂ ශක්තියක් තියෙනවා. ඒක නිසා මේ වැඩිම වේලාවක් මේ කායික දරත කය නඩත්තු කිරීම නැතුව පවත්වන්න පුළුවන් වෙන්නේ මේ නිරෝ සමාපත්තිය. ඒක නිසා ඒක නිකන් අර සමාධියේ තියෙන හරිම උච්ච අවස්ථාවක් වගේ කිසිම වැඩේකට ප්‍රතික්‍රියා නොකර එහෙම නැත්නම් මේ සුම්මයිරි කියන එක දවස් 7යි. එක දිගටම දවස් 7ක් මොනවත්ම නොකර ඉන්න පුළුවන්. විපස්සනාවෙම තමයි අනිවාර්යයෙන්ම නිරෝධ සමාපatti කියන කියන්නේ ඉතින් විපස්සනා අවසාන ඵලයක්. ප්‍රතිකීති භාවනා කිරීලක් නැහැ කරන්නෙක් නැහැ. ඊට කික්කුව කිට්ටුවට යන එක තමයි තියෙන්නේ මේ අරියත් ඵල සමාපත්තිය. ඉතින් අරියත් ඵල සමාපත්තිය ඒ වගේ අර වගේ දවස් 7ක් නිදිලක් කරන්න. ස්වාමීන් අනේවයි අනිත් වැඩ කටයුතු ඉසේරම තියෙද්දි ස්වාමීන් වහන්සේගේ මනස දිනු කරගන්න කාලය කියලා ඒක නේනම් පොඩ්ඩක් කරලා දෙන්න බැරි ඕක එතකොට හම්බෙන්නේ ඒක ඔටෝමැටික් වෙනවා ඒක තමයි සම්මයි වෙන්නේ වාඩි වෙලා භාවනා කරන මේ වැඩ හොඳට ඉතිසන්නේ බුරුම් භාෂාවෙන් කියන්නේ මේ තුරබාචු අවුන් කුවාචාසවුන් තුරබාචු සවුන් කුවාචාවුන් අනුන්ගේ සේවයේ 100ක් කරවා එතකොට උඹේ වැඩේ නිකම්ම වෙනවා කියන්නේ. ඒදී අන්කන්ඩිෂනලි කරන්න ඕන. හැබැයි කවදාකවත් පාෂන් නැතුව පාෂල් පාෂල් නැතුව ඉම්පාෂලි පාෂල් එනවා. ඒකෝර දැනගන්න ඕනේ එහෙනම් ඇති ඔන්න වැඩි යනවන කරගත්තා. කරන දේ 100 100ක්ම කරනවා නම් අනිකන මේ හැරලා බලනකොට ඔක්කොම Tamange වැටික වෙලා. ගුරු මුෂ්ටිය නැතුව. ස්වාමීන් වහන්සේ ගුරු මුෂ්ටිය කුද්ද මේක නෙමෙයි සේවයක් තියෙන්නේ. දන්න දෙයක් කියලා අපේ අයිතිවාසිකමක් නැත්තේ නෑ. ඒක ඒකෙදි තියෙන්නේ හෝල් හાર્ට් කරන්න. කිසිම විදියකට කන්ඩිෂන් වෙන්න දෙන්නේ නැතුව කිසිම විදියකට හරි අමාරුයි. මොකද අපි ඒවා තෝරනවනේ එෆිෂන්සි බලන්න ගියා. කම්ප්ලීට්ලි කරනකොට කරනකොටම තේරෙනවා. මේක නම් ආය කාටවත් විවේචන කරන්න දෙයක් නෑ. ඒක නෑ selfless. හරි පුදුම රිලැක්සේෂන් ඇති. ඒකල අනිත් එක තමයි තමන්ගේ ෆුල්ෆිල්මන්ට් ඔක්කොම සම්බන්ධ වෙලා. ඒ නිසා වෙනම දෙයක් නැහැ. ඇති කියන්නේ ඇති. දැන් ඇතිලු පොඩි බබා කිව්වා. දැන් එහෙමනම් අපි સમાપ્ત කරනවා අපි හතරට මෙතෙන් පිටත් වෙලා නිසා හතරම මේ මට පුදුමම මේ සිද්ධිවල තියෙන මේ වෙන ආගමක තනක් අපිට මේ දීව පහසුකම්. වෙන මොනවත් මට හිතෙන්නේ නැහැ. අපිට පුළුවන් වේද මේ වගේ අපේ තනක් වෙන ආගම කෙනෙකුට භාවනා කරගන්න දෙන්න. කදාකත් අපි දෙන්නේ. ඒ නිසා නිතරම මතක් කරන්නේ මේකෙදී තියෙන මේ නිස්සද්දේට ගෞරව කරන ගතිය මේ ලන්ඩන් ටවුන් එක මැද. කිසි කෙනෙක් හයියෙන් කතා කරන්නේ නැහැ. ඒක මිනිස්සු මේ පොලිසිය එක. ඇති කරලා තියෙනවා. හරි පිරිසිදුකම. ඒ වගේම මේ මේ මේකටමයි ගියේ වෙලා තියෙන හරිද බෞද්ධ භාවදා නොකලට ඔක්කොම කන්ස්ටිටියුෂන් කියලා බලන්න තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් අර දුන්නාට පස්සේ මට හිතෙනවා මේවා දෙගොල්ලම එක තනින් ආව කට්ටියද කියලා. හැවිලා නිකන් අතු බෙදලා ගියාට ඉතින් ඒ නිසා අපි සතුටු වෙන්න ඕනේ ඇත්තට මේ මේ සුද්ධගේ ඉංගලන්ත කාර්යයේ ඒක තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සලකනකොට කාටත් වගේ සමාන නැත්නම් ඒ අඩු පාඩුකම් තියෙන කට්ටියගේ අඩු පාඩුකම් හොයලා බලන ගතියක් සුද්ධගේ තියෙනවා. ඒක ඇත්තටම වෙස්ට් කියලා අනික් කතාවල්ලා තියෙන තේස අපි ඇත්තටම කියන තියෙන දෙවියන් වහන්සේට ස්තුති වේවා කියලා තමයි කියන්නේ. ස්තුති කරලා කියන තියෙන්නේ මේ ඒ කියන්නේ මට පේන්නේ මේ ඉම්පාෂලි මේ කරන වැඩේ මට කරන්න පුළුවන් ද කියලා දැන් මීටි කියලා ඇවිල්ලා කතලික් කෙනෙක් ඇවිල්ලා කිව්වොත් පාය මේ නැත්තලට මට දෙන්නයි කියලා මම දෙයිද? ඉතින් ඒක හිතා ගන්නවත් බෑනේ අපිට. එතකොට වෙන්නේ මොකද්ද මේ මේක තන්නේ කර බුද්ධඝම පාවා දුන්නා. හරි මේ කියලානේ දඟලන්නේ. මේ මනසගෙම කිසියක් නැහැ. ගේසට මට මතකයි මම නිතරම කිව්වර වැහැලා වැහැලා හොඳටම මෙවචලයි චැපල් එක අරලා බීලා කිව්වා සක්මන් කරන්න කියලා. ගිහිල්ලා බැලුවාම ගියා චැපල් එකට බලන්න. ඒක ග්‍රැන්ඩියෝ ටී කොලින් හදලා තියෙන්නේ. එහෙම ඒත් මේ මනසේ ගෝ අවුරුද්දට එක දවසලු වැඩ ගන්නේ නත්තල් රැයට විතර. අනිත් දවසල හැමදාම බහලා තියෙනවා. අපි විතලු දක්මන් කරන්නේ. <laughs> ඒ වගේම කොච්චර නිහතමානීද හඳුනේ කියන අපිට මේ සුදු වෙන්නලා ලස්සනට හිට මෙහෙට ඇවිදින ඒන්ජල්ස්. <laughs> වෙන තැනක මෙහෙම සක්මන් කරා නම් මිනිස්සු මේ අනම හිතනවා. මේ වගේ සක්මන් කරන්න ඉඩක් නැහැ. සක්මන් කරා නම් බෞද්ධ කට්ටිය උනත් දකපුවාම <laughs> මේ මොකද වෙලා තියෙන්නේ? සමහර විට ඒවා මේවා කියනවා බෞද්ධ කට්ටිය. නෑ, ඇත්තටම බෞද්ධ කෙනෙක් තමයි කෙනෙහිනේ. ලංකාවේ කොහොම එකක් කරොත් නිකන් ඔළුව නරක් වෙලා නිකන් බිස්නස් අවුත් වෙලා ඒක තමයි. තේරෙනවා හරි හරි මැචුවෝ යතින් බලනකොට මැචුවෝ කියන්නේ මේ ඉන්න හතර වටිනාගේ මැචුරිටි එක නෙවෙයි කන්ස්ටිටියුෂන් එක. කන්ස්ටිටියුෂන් එකේ ඒක මැචුරිටි එක නිසා මම ඇත්ත වශයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අපිට මේ ගිපාර් වගේ මේ වගේත් හම්බෙලා ඒක ඇත්තට මේ නිසා කිසිම විදියකට ඒගොල්ලෝ අපි ගැන අමනාපයක් හිතන මොනම දෙයක්වත් කරන්න එපා. ඒ නිසා උපරිම ඒ තිබුණ විදියටම මේ කියන්නේ පිරිසුදුකම නඩත්තු කරන යන්නේ ඒක මම විශේෂ මතක් කරන්න දෙන්න ඔක්කොම දන්නවා. ඉතින් ඒකට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ජනවාරි මාසෙත් පෙබරවාරි මාර්තු අතර මේ ගමන කැන්සල් කරලා අවුරුදු මාසයක් හිටියම මේ ගමන කෙරෙන්නේ නැහැ කියලා ඔක්කොටම දැනුම් දීලා. ඒ මොකද ඒ අපි තීන්දුව කරා බෑ. මට හරි සතුටක් ඇති වුණා හරි එහෙනම් ඒකම කරගෙන ඉන්න කියලා. ඊට පස්සේ <clears throat> ওই පෙබරවාරි මාර්තු විතර වෙනකොට ආයෙ කරනවා කියන පැත්තට ගියා. දඩ දඩ දඩ ගාලා හරි ගියා. මට එතෙන්දී ඕන වුණේ එකයි ස්තුතික ස්ථිර කරගන්න. මට ගිය පාර මේ වීසා කැන්සල් කරා. ඒ කැන්සල් කරලා දෙදී ආයෙ ගන්න ඕන කියන එක විතරයි මට ඕනකම. වෙන මේ ඕගොල්ලන්ට බන කියනවා මොනවාක්වත් මට ඕන නැහැ. පස්සේ ට්‍රැවල් ඒජන්ට් බාර දුන්නාට පස්සේ ඒගොල්ලෝ හරියට අනම්මන ප්‍රශ්න අහලා තිබුණා. ප්‍රශ්න අහලා ඉවරලා මට කියලා කියලා තිබුණා මේ මේක ලංකාවෙන් ගන්න පුළුවන්. ඒකවල මම ගෝ මත් කරුණා කළා මතක තියාගන්න මාගේ වීසා කැන්සල් වුණා කියලා සරි කියලා. ඊට ඔක්කොම බලලා මේවමයි අපිට මෙහෙදි කරන්න පුළුවන් ද කිව්වා. මම ඒකට මැද්‍රස් ගිහිල්ලා ආවේ දවස් 3-4 යනකොටම වීසා ගිහිලා ඉතින් ඒ ඒ කෙටි කාලය තුළ තමයි මේ චුට්ටික සංවිධානය වුණේ. ඒක නිසා මේ ඒ සංවිධානයේදී පෙනියුන පෙනී යම් තාක් කෙනෙක් මහන්සියලා කටයුතු කරාන අපි සීල දෙනාටම ස්තුතිවන්ත වෙමු ධර්මයේ නාමයෙන් නැත්තම් ශාසනයේ නාමයෙන් මේ කාලය තුල රැස් කර ගන්නාලා දයම් කුසලයක් වෙනවනම් ඒ කුසල් ශක්තිය අපි මුදිතාමේ යුක්තව සීල දෙනාටම ආරාධනා කරමු අපි පිළිගන්නේ අපේ අනුමෝදන් කරන කුසලයේ දකිත්වා දැකලා ඉන්නා තැනකදීට සාදු කියලා පින් අනුමෝදන් වෙත්තා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි අද මේ ඉන්න එක එක අම්මලාගේ දරුවෝ එක එක තැන් වලින් ආපු ඇත්තෝ අපේම නෑදෑයෝ ටික ගත්තා නම් ඒ ඔක්කොමලත් මෙතන ඉන්නවා නම් කොච්චර වටිනවද නැත්නම් කොච්චර එකේ කොච්චර වටිනාකමක් තියනවද ඉතින් ඒ නමුත් ඒක එක නගර උච්චාසක නිසා එහෙම එකතු වෙන්නේ නැහැ ඒක උච්ච අපි කරන්න තියෙන්නේ යෝගී ඥාති විසපේ කටයුතු කරන්න ඕනේ ඒ වගේම පිනක් කෙරුවට පස්සේ අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ අපි විඳින විවේකයේ අපි විඳින මේ නිදහස මේ සියලු ඥාතිින්දත් අත්පත් වේවා මේ ගියා හෝ වේවා නැත්නම් ජීවත් වුණා හෝ වේවා ඉතින් අපි මේ කරගන්න කුසලයට සම්බන්ධ නොවුනට කොතනක හෝ ඉඳගෙන ඉන්නා තන සිට මේ දෙසට net හිත යොදන්න පියත්තණ්ඩ අවස්ථාව ප්‍රස්තාවක් වෙනවනම් අපි මේ සියලු දෙනා ශීපත් කරලා මේ මුදිතාවෙන් පින්බමුණු වෙලාවේදී එයා අපේ පින දැකලා සාදු කියලා පින්පදේ සැපයටපත් වෙත්වා කියලා අපි සියලු ඥාතීන්ට ආරාධනා කරමු. ඒ වගේම අපි අපි විවිධ දක්ෂකම් නිසා උපයාස උපයා ගන්නලද මේ විවේකයේදී යම් ප්‍රමාණයකට කාය විවේක, චිත්ත විවේක, උපදි විවේකයක් ඇති වුණා නම් එයින් අපිට ඇති වෙච්ච ඒ කියාව එහෙම නැත්නම් ඒ ක්‍රමසා විදි දැන ගැනීම මතින් අපිට මේ ජීවිතයේදීම නැත්නම් මේ ගෞතම ශිර සම්බුද්ධ ශාසනය ඇතුළතදීම ඒ සියලු ක්ලේශයන්ගේ නිමාව නැත්තම් බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් සපයි සුන්දරයි දේශනා කරලා දෙන නිවන මේ කුසලය මේ ජීවිතේම සාක්ෂාත් කරන්න මේ කින අපට එකසේ ඍජුම උදව් උපකාර වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අදාසින් අපි ඊතාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ පටන් ගන්න ලද වැඩි સમાપ્ત කරනවා. ඊට පස්සේ ඊට ඉස්සලා අපි ඔක්කොමලා පෝසතත් ආජීවට්ටම්ක සීලේ පිහිටලා එක්තාවතාවද කියන. කවුරු හරි බලාපොරොත්තු වෙනවද මෙහෙම දිගටම සිල් අරගෙන ඉන්න නැත්නම් ආජීවට්ටම කියන්නේ. හොඳ එහෙනම් ආජීවට්ටමක සීලය සමාදන් වීම සඳහා নমස්කාරය කියනවා.